අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඈනියන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ දසුත්තර සූත්‍රයේ පහතබ්බ කාරණා නැත්නම් ප්‍රහාණය කළ යුතු කාරණා හතරක් ගැන කතා කරන අවස්ථාවක් ඉස්මතු කරගෙන නැත්නම් සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ ඉගැන්වීම් ක්‍රමයේ හැටියට ඉස්මතු වෙලා ඒක හදාරමින් ඉන්න අවස්ථාවක් ඒක ඉස්සර වෙලා බහුකාර්ය ධර්ම වැඩි යුතු ධර්ම, ආත්පසින් දත යුතු ධර්ම දන්නේ නැති කෙනෙකුට මේ ප්‍රහාණය කළ යුතු ධර්ම තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා මේ මූලික මූලික සුදුසුකම් අවශ්‍යතා එනතම් පිටිය සකස් කිරීම කරලා ක්‍රමයෙන් ප්‍රහාණය කළ යුතු ධර්ම විස්තර කරනවා. ඉතින් ඒක මේ ආත්පසින් දත යුතු ආහාර දැක්කට පස්සේ ඕග හතරක් විදිහට නැත්නම් සැඬ වතුරු හතරක් ගිය සුලා හතරක් විදිහට පේනවා. ඉතින් මේ දේවල් දන්නේ නැතුව ගියට බහපු කෙනා ගසාගෙන යනවා කොහේ යනවද හොයන්න බෑ. ඉතින් මේ විදිහට පවතින ඕග නැත්නම් සැඬ ඡණ්ඩ වතුරු හතරක් සඳහන් කරලා තියෙනවා කාම ඕග භව ඕග දිච්චි ඕග අවිජ්ජා ඕග කියලා. මේ කාමයේ නැමැති ඡඳ වතුරක් තියෙනවා. ඒකට අහුවෙච්චාම ඇත්තම 100ට වැඩි ගාණක් කාමෝගේ තමයි ගත යුතු කරන්නේ. ඒත් අපි කියනවා ආගමක් ධර්මයක් නැති අය කියලා. ඊට පස්සේ යම් කිසි කෙනෙක් ආගම ධර්මයකට පෙළඹුණාට පස්සේ එයත් පෙළඹිච්ච පමණින් බේරෙන්නේ නැහැ. එයාට මේ කාමෝගේ නැතුණාට භවෝගයට අහු වෙනවා. යම් කිසි කෙනෙක් ඒ භවෝගේ වශයෙන් කියන මේ රූප ලෝකයට බැඳීම් සහ අරූප ලෝකයට බැඳීම් වශයෙන් සඳහන් කරන මේ දේ තේරුම් අරගත්තොත් පට බේරලා තේරුම් අරගත්තොත් නැත්නම් යොසීමෙන් කටයුතු කෙරුවොත් එයාට තේරෙන්න පටන් ගන්නවා මෙතෙක් වෙලා මේ කාමෝග භවයට ආවුනෙත් අපි ළඟ මුල් බහගත්ත දික්ටි වගයක් තියෙනවා ඒවා සාමාන්‍යයෙන් කියන්න පුළුවන් කෙනෙක්ගේ තියෙන රුචි අරුචිකම් කෙනෙක් ළඟ තියෙන අගයන් ආඩම්බරයන් කෙනෙක් ළඟ තියෙන ඇබ්බැහි කෙනෙක්ගේ තියෙන කර්ම කර්මානුරූපව ලැබිච්ච ඒ උපනිෂේ සම්පatti. ඉතින් මේ නිසා අපි දන්නේ මේකයි හරි දික්කය කියලා අපි අල්ලාගෙන ඉන්නවා. ඉතින් ඒකත් ඒ පුද්ගලයාට සත්‍ය මොහා කරනවා විමුක්තිය මොහා කරනවා ඒක හරි අමාරුයි පෙන්ලා දෙන්න. ඒ මොකද දික්ක මට්ටමටපත් වෙනකොට ඒක ඇතුම් බහලා ඉවරයි. ඒක පිට කර වෙලා තියෙන්නේ. ඒක ගලවන්න බෑ. ඉතින් ඒක නිසා සර්වචන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි දෙයක් මෙහෙම ඝන බහල වෙනකොට මෝරනකොට සංඥා චිත්ත දිට්ඨි වශයෙන් තමයි මෝරන්නේ. සංඥා මට්ටමේ තියෙනකොට සාමාන්‍ය වේදිකට දාලා ශනිප කරගන්න පුළුවන්. කීයදයක ඕතන සීන සංඥාවක් මොකද නිත්‍ය සංඥාවක් කරුණා කරලා මේක හැම වෙලාවෙම අනිත්‍ය සංඥාවට දාලා බලන්න නැත්තම් මේක අනර්ථ කර ඵල ගොඩක් කරගෙන දෙනවා. අපි හිතන්නේම නිත්‍ය සංඥාවේ නමුත් පුළු පුළුවන් වෙලාවේ මේ කිව්වට අදහලා අනිත්‍ය සංඥාට දාලා බලන්න කියලා. ඒක ලේසි මට්ටමක් කියලා හිතනවා ඒක කිව්වට ලේසි උනාට ලේසි නෑ. නමුත් මේ තුනෙන් ලේසි මේක. ඊටසේ චිත්ත මට්ටමට ආවට පස්සේ ආරිට වැඩි දැඩි කරගෙන ඉන්නව කවුරු කිව්වත් මොන જાති කිව්වත් මම්මගේ හිත වෙනස් කරගන්නේ නෑ කියලා අපි යම් යම් දේවල් වලට ඔලොමල වෙනවා. එයාට කෙනෙක් අනු උපදේශයක් දුන්නත් විකල්පයක් දුන්නත් දැඩි මතධාරී කොහොමඩක්වත් අයින් කරන්න බෑ. ඒකත් අපි කියනවා ප්‍රශ්නේ චිත්ත මට්ටමට නැගලයි කියලා. ඒකත් සංසාරේ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා හොඳට ඇටුවම් බැහුවට බැස්සට පස්සේ තමයි දික්ටි මට්ටමට යන්නේ. ඒ චිත්ත මට්ටමට ගියා ගියාම බුද්ධ ආදී උත්තරමන් වහන්සේලාට පුළුවන් එයාට ගෙන්නගෙන පෙන්නලා තමන්නා ගිත්ති ප්‍රාතිහාර්ය පාලා විවිධ ක්‍රම වලින් චිත්ත මට්ටමට කඩන්න බුද්ධිත්ති මට්ටමට ගියාම බුදුන්ටවත් කඩන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේත් ඒ මයට අතතියක් නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක්ගේ මේ ඕග දිත්‍ති මට්ටමට ගිහිල්ලා කියනවා නම් නැත්තම් දිත්‍ති ඕග දිත්‍ති ආශව දිත්‍ති යෝග මට්ටමට වෙලා කියනවා නම් බුදු කෙනෙක් පහළ වුණත් එයා බුදු කාමරට යන්නේ නැහැ. ධර්මය වුණත් ධර්මය කියලා බාරගන්නේ නේ. සංඝයා දැක්කත් පිළිගන්නේ ශීලයක් අදහන්නේ නැහැ. ඒ කෙනෙක් ගැන බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒ කෙනෙක් ගැන වෙහෙසටපත් වෙන්නේ අපි තමයි මෝඩකමට සංඥා කියන කටියටත් බණ කියනවා චිත්ත කියන කටියටත් බණ කියනවා දික්ටි කිනාටත් බණ කියන්න යනවා ඒ දික්ටි මට්ටමට ගිය කෙනා කලෙ මුණින් ආපු කලයක් වගේ කොච්චර වැක්කිරුවත් ඒක පිරෙන්නේ නැහැ ඒ නිසා දික්ටි මට්ටමටපත් වීම බුද්ධෝත්පාද කාලෙක ඉර පායලා තීදි කාමරයට වෙලා ජනෙල් කවුරු වහගෙන අන්ධකාරය ගත කරන අය වගේ හරි අමාරුයි. ඉතින් ඒ දිච්ච මට්ටමට යන කෙනා ගලවන්නත් ඔය කබලින්කාර ආහාර දැනගත්තට ස්පර්ශ ආහාර දැනගත්තට බෑ. එයා මනෝ සංචේතන ආහාරට වලට යනකම් අපි මේ ඉදිරියට තල්ලු කරන්නේ චේතනා වශයෙන් බවත් බලවත් පුරුෂයෝ දෙන්නේ දවස් ගානක් පැහැලෙච්ච පැහිච්ච පිච්චිච්ච ගිනි අඟුරු වලකට දුර්වල පුරුෂයෙක් ඇදගෙන යනවා වගේ අපේ චේතනාවල් අනිවාර්යයෙන්ම අපි නරකට නපුරට ඇදගෙන යන බව තේරුම් ගත්තා නම් එයාට කියන්න පුළුවන් එයා මේ ditthi ඕඝය නැත්තම් ditthi ආශවය ditthi යෝගය යාන්තම් තේරුම් ගන්න කැමතියි. ඒකට එයා තවදුරටත් මේ චේතනාව විශ්වර කරන්න යන්නේ කටමැත දොඩවන්න යන්නේ නැහැ. තේරුම් ගන්නවා මම මෙතෙක් ආවේ මගේම තනි මතේට එහෙම නැත්නම් චේතනාවට. නමුත් ඒක අනිවාර්යයෙන්ම සුබඵලගෙන දෙන එකක් නෙවෙයි. ඒක ඒකේ අනිත් පැත්ත. නරක එකක් කියලා තේරුම් ගත්තට පස්සේ ඊට තේරෙනවා මේ දිත්‍ය මේ තරම් ඝන බහල වෙන්න, දිත්‍ය මේ තරම් මුල් බහින්න අපි නොදැනීම, මොකද අවිද්‍යාව, වලමලකම කොච්චර බලපානවද කියලා ඒ දිත්‍ය ඕඝ අවිද්‍යාව ඕඝ ළඟ ළඟ ගෙත්තම් වෙලා තියෙන්නේ. ඒක සමහර ආචාර්යවරු මේ මනෝ සංචේතනා සහ විඥාන ආහාරත් එක්ක පිළිවෙලින් දිච්චි ආශෝසා නැත්නම් දිච්චි ඕගය සහ අවිජ්ජාෝග සම්බන්ධ කරලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ධර්මයේ ගැඹුරු පැත්තක්. ඒ වැඩේ ඔක්කොමල දැනගෙන තියෙන්න ඕනද නිවන් දකින්න? එහෙම නැත්නම් ඒක බුදුහාමුදුරන්ට විතරක් විශේෂ ගෝචර දෙයක්ද? රාතන් වහන්සේලාට විශේෂෝචර දෙයක්ද නැත්නම් අපි වගේ නිකන් මේ හුදි ජනතාවට විශේෂෝචර වෙනවද කියලා බැලුවොත් සමහරෙකුට විශේෂෝචර වෙනවා. සමහරෙකුට මේක දිරව ගන්න බැරි නිසා භාවනාවට බය වෙන්නත් ඉතිචිනවා. ඔක ඔච්චරම ගැඹුරු නම් කොහොමදයි මේක තේරුම් ගන්න කියලා. නමුත් ඒ යම් කිසි කෙනෙක් ඒ සති ආදී ධර්ම වඩාන යනකොට නිසි කලවයසට එනකොට නිසි ප්‍රමාණයට භාවනා මෝරනකොට ඒගොල්ලන්ට දැන් නොතේරිච්ච දේ එදාට තේරෙන්නේ ඉඳ තියෙනවා. එහෙම කරලා දැන් සුතමේ වශයෙන් ලාවට තේරෙනවා. එහෙම නැත්නම් චින්තාමේ වශයෙන් ආ මේ පැත්තට හිතුවොත් හොඳයි කියලා හිතෙනවා. නමුත් ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. ඒක කවදා හෝ භාවනා සතරසත්පත්ඨාන ආදී වැඩිගෙන යනකොට දවසක එතෙන්ට එනවා. දැන් අද ඉන්නවනම් යම් කිසි කෙනෙක් තේරෙන කෙනෙක් එයාත් එතෙන් දැවිලා තියෙනවම හැප්පි හැප්පි ගිහිල්ලා නැවත නැවතත් කරලා ඒ කියනකොට තේරුම් ගන්න පුළුවන් මට්ටමක තේනවා. ඒ නිසා මේ වගේ සබාවක ඒ තුන් ආකාරෙම කට්ටිය ඉන්නේ. සමහර අත්තන්ට ඉස්සලාම ඇහෙන වෙලාව මේක. සමහර කෙනෙකුට කලින් ඇහිලා කියනවා ඒක පොඩ්ඩක් පැටලෙලි බේරිලා පාර ඉර ඇඳෙන වෙලාව. එයාට හිතනවා දැන් නම් මේක කරලා බලන්න ඕනේ. තව සමහරකට කරලා බලලා තේනවා අනේ මේක මට තේරලා තිබුණා. ඒක නෙමෙයි කියන්නේ කියලා. ඒ නිසා මෙවැනි ධර්ම දේශනාවක ඔක්කොටම සමාන ඵල සමාන තේරුමක් එයි කියලා හිතන්න අමාරුයි. ඒත් එහෙම කියලා අතාරින්න නරකයි. එහෙම කියලා අතාරින්න නැතුව අපි නැවත නැවතත් යොදවලා ඉන්නකොට ඒ කලවයස ආවට පස්සේ එහෙම නැත්නම් මෙහෙදිම ආවට පස්සේ තේරෙනවා ඒ නිසා මේ දිච්චි ආෝභයත් අවිජ්ජා ඕභයත් කියන මේ දෙක සාමාන්‍ය බාලාංශ පන්ති වල තේරෙන්නේ නැහැ. ඒකේ නා දැනටම සතිය වඩලා තියෙනවා. ඒ සතිය වඩලා එයා තමන්ගේ මූල කර්මස්ථානයේ ගොරෝසු අවස්ථාව, සියුම් අවස්ථාව සහ අතිසූක්ෂම අවස්ථාව කියන අරමුණ ගෙවන් වෙන හැටි නැත්නම් රූපී වශයෙන් පේන ගොරෝසු අරමුණ මුරුදු වෙලා සියුම් වෙලා අතිසූක්ෂම මට්ටමට ගිහිල්ලා අරූපී මට්ටමට යන්න පුළුවන් මට්ටමට දැකලා මේ තුනටම බය වෙන්නෙත් නැතුව මේ තුනටම මෝරච්ච මොන මානසික මොන දෙන්න පුළුවන් තරම් උපේක්ෂාවක් තියෙන කෙනාට මේ මනෝ සංචේතන ආහාර ඒ වගේම දිත්තාසව නැත්නම් දිත්‍යෝගය තල වශයෙන් තේරුම් කළ දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ විඥාණය කොහොමද අවිද්‍යාව බෝ කරන්නේ? අවිද්‍යාව පදනමක මිස විඥාන චිත්‍රපටිය පෙන්වන්න බෑ. විඥාන චිත්‍රපටිය පෙන්වන්න අනිවාර්යයෙන්ම ශාලාව අන්ධකාර කරගන්න ඕන. අවිද්‍යාව තියෙන්න ඕනේ. ඒ නිසා මේ ශාලාවේ කියන අන්ධකාරයත් පෙන්වන චිත්‍රපටියක්. දෙක අතර තියෙන සම්බන්ධතාවය වගේ මේ අවිද්‍යාව නැතුව විඥාණයට ඉන්න බෑ. ඒ අවිද්‍යාව සහ විඥාණය අතර තියෙන මැදහත් වෙන අවිජ්ජපච්ච සංඛාර සංඛාරපච්ච විඥාන කියන මැදිහත් වෙන සංස්කාරට තමයි මේ මනෝ සංචේතන ආහාර කියලා කියන්නේ. එයා ඇති කරන්නේ දිඨාසව විඥාණය ඇති කරන්නේ අවිජ්ජාසවන තම විඥා ඕඝ දිට්ඨි ඕඝ ඒක නිසා අර මට්ටමට භාවනා කරපු කෙනා කොයි මට්ටමටද කාමයට ඇරලා කාම සංඥාව දැකලා කාම සංඥාව අතරින් රූපය අරගෙන රූපයත් රූප සංඥා කරලා ඒකත් අතරපු කෙනාට ඊට යට තට්ටුවේ තියෙන අධ්‍යයම තියෙන මේ හොරමුලක ඉන්න ප්‍රධාන හොරු ටික වගේ හොරු නායකයෝ ටික වගේ පේන්න පටන් ගන්නවා ඒගොල්ලෝ ස්වභාවයෙන් සුදු ඇඳගත්ත ටයිකෝඩ් දාගත්ත හොඳ මහතුරු ඒ එක්කෙනෙක්වත් කද්දාක තොරකමක් කරලා නැහැ. ඒගොල්ලෝ කරලා තියෙන්නේ බරපතල විදියට හොරකම් කරන්න ඔපිනියන් දීප එක විතරයි. ඒ නිසා ඒ කෙනෙක් ඇල්ලුවාට ඇදලා ගත්තට එයා බොහොම නම්බුකාර රස්සාවක් කරනවා. හොඳට පවුලක් කරන වැඩගත් මහත්තයෙක්. හැබැයි මනුස්සයෙක් කරන්නේම ඒ යටි කූට් වැඩවලට ඔපිනියන් දෙනවා කවුද ඔපිනියන් දෙන්නේ කියලාවත් ඒ ඔපිනියන් එක ක්‍රියාවටපත් කරන එක කියලා දන්නේ නැහැ. ඒ නිසා මෙයා ඇදලා ගන්නත් ලේසි නෑ. මොකද යා ඉන්නේ බොහොම ස්ථාවර ආර්ථිකයක් තියෙන, ස්ථාවර සමාජ මට්ටමක් තියෙන, ස්ථාවර දේශපාලන බලයක් තියෙන බරපතල තැනක. නමුත් අර පුංචි පුංචියෙන් අල්ලගෙන අල්ලගෙන අල්ලගෙන අල්ලගෙන එනකොට කවදා හෝ ඒ රාජ පරීක්ෂක දෙපාර්තමේන්තුව පොලිස් දෙපාර්තමේන්තුවක හිතනවා මේ මනුස්සයා වෙන්න දෙනවා මේ මනුස්සයා එළියට ගන්න පවතන නීතිය ඇටියට කරන්න බෑ. මොකද එයා කවදාවත් හොරකමක් කරලා නැහැ. ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. නමුත් පොලිසිය දන්නවා මේ මාසෙට ගහන්න බණ්ඩ අයිතියක් නැහැ. මොකද ගෙන්නලා ප්‍රශ්න කරන්න අයිතියක් පොලිසියේ තියෙන විධායක ශක්තිය. ගෙන්නලා ප්‍රශ්න කරන්න. එයා ප්‍රශ්න කරනකොට දෙන්න හරියක් දෙන්නේ මම නිවැරදිකාරයා. තමයි රස්සාව කරගන්න දෙන්නේ නැහැ. මම මේ දරුවොත් එක්ක ඉන්න දේ ඇදගෙන අවිල්ලා මොනවද මේ කරන්නේ? කියලා ඉතාලම තදින් ක්‍රියාත්මක වෙනවා. නිසා පොලිසිය එක දෙක දෙනවා ප්‍රශ්න උත්තර. මේ දවසේ අහවගෙන අඳුනනතෝ ඒක නට මොනවද උපදේශයක් දීලා මතක තියනවද? එමම දීලා නැහැ. ආයෙන ආරයට එන්න කියනවා සාක්කර. එහෙනම් මේ කියන්නේ? මේ කියන්නේ හම්බුනේ කියලා. මේ කියන්නේ උපදෙස් දුන්නේ කියලා. මං හම්බෙලා තියෙනවා මට ඒ වෙලාව මතක නැති වුණා. උපදේශයක් දීලා තියෙනවා තමයි මම මේ කිව්වේ මේ අහවල් දෙන්නේ. මං ඔය හොරකම් කළා නැහැ. ඒතර මේ අහවල් කෙනා දන්නේ නැහැ. එයාට උපදෙස් දෙන්නේ නැහැ. ඉතින් එයාට එන්න කියලා අහන්න බෑ. එක එක සාක්ෂි දෙනකොට මේ මනෝ සංචේතනාවල තියෙන නැත්නම් මේ සංස්කාරවල තියෙන කට්ට කයිදාටික වෙට්ට පිටතල ගතිය අල්ල ගන්නයි කියන එක සාමාන්‍ය පොලිසියට කරන්නත් බෑ. ඒ වගේම සාමාන්‍ය එදින්දා හොරකම් කරන කණ්ඩායම ඇල්ලුවාට මේ මැද සාරේ මේ ඔපිනියන් දෙන මොලේ අල්ලන්නත් බෑ. ඒ දීර්ඝ කාලීන වැඩපිළිවෙලකට පස්සේ මේ කෙනා උසාවියට ගන්නවා කියන එකත් ලේසි නෑ. මොකද මේකට හරි දේශපාලන බලවත්තු. ආර්ථික බලවත්තු සමාජ බලවත්තු යෝගේ මර කණ්ඩායම් වෙනවා. ඉතින් ඒකට තියෙන පොලිසියට සහ සහස්ත්‍රත්ව සේවාවට විශේෂ බලතල අවශ්‍යයි. ශක කරන කෙනෙක් දේශපාලනඥයන්ගෙන් බේරලා උසාවියට ගෙන හරස් ප්‍රශ්නාන. ඉතින් මේ වගේ බරපතල කාරණාවක් සිද්ධ වෙනවා සතිය හරහා එහෙම නැත්නම් සුපතිච්චිත සතිය හරහා යෝගාචරයා මතුවෙන මතුවෙන නීවරණයක් එයත් එක්ක හැසිරෙන්නට දැනගන්න ඕනේ. කොයි නීවරණ තිබුණත් තමගේ මූල කර්මස්ථාන ඉස්සරහට ගන්න හැටි දැනගන්න ඕනේ. දැනගෙන මූල කර්මස්ථානයත් ගෙවන් වෙනකන් මූල කර්මස්ථානයත් නොදැනී තැනට යනකන් ඒක සාමාන්‍ය gedara යන්නේන පාර වගේ තියෙන්න ඕනේ. ඒක මේ දවල්ට කරනවා රැයට කරනවා වගේ සිද්ධියක් වෙන්න ඕනේ. උනාට පස්සේ තේනවා මේ නීවරණාවත් ඒක නැතිලා යනවා. මූල කර්මස්ථානාවත් ඒක නැතිලා යනවා. මනින්දලා ගියාට පස්සේ එහෙම නැත්නම් මේ අරමුණු ඇති තත්ත්වයෝ අරමුණු නැති තත්ත්වයෝ ඇත්තේත් නැත්තේත් නැති තත්ත්වය ආවට පස්සේ ඒ යෝගාවචරයට සිද්ධ වෙනවා අර අනුශේ මට්ටමේ කෙලෙස් ආසව මට්ටමේ කෙලෙස් අඳුරගන්න ඒක මේ පීතිකම කෙලෙස් අඳුර ගන්නවා වගේ පරිඋත්ථාන භූමිය අඳුර ගන්නවා වගේ ලේසි නෑ මොකද හරිම වංචනිකයි ඒ මේ මහවරා ලෝක රටේ ඉන්න සමහර වෙලාවට අධිකරණ ඇමතිවරයා වෙන්න ඉඩ තියෙනවා පොලිසිය ලොක්ක වෙන්න ඉඩ තියෙනවා. ඔය ප්‍රධාන හොර කණ්ඩායම් වල ප්‍රධාන නායකයෝ විශාල රාජ්‍ය බලතල සහිතයි. ඒ කෙනෙක්ට ශක කරන්නවත් වෙන කෙනෙකුට අයිතියක් නැහැ. අන්න එවැනි බරපතල දෙයක් මේ බුදුචාන් වහන්සේ අපට මේ කියලා දෙන්නේ මේ මනෝ සංචේතන අඳුර ගන්නවා කියනකොට. එහෙම නැත්නම් මේ විඥානයේ තියෙන මායාකාරී ගතිය. යව කරන මායා දැන් අද දවස්වල දවසේ කියන ප්‍රශ්න වලත් කියුණා මම මට මේ හිතවිලි එනකොට මට මේ ප්‍රශ්න එනකොට මම මේක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හිතුවා කියලා ඔය හිතන්නේ විඥාණය ඔය තේරුම් ගන්න ඕන වෙලා හිතනයි කියලා හිතනවා මේ ගේම කවර් කරගන්න යා දාන ලනුවක් මේක අනිත්‍යයි කියලා මේක දුකයි කියලා අනාත්මයි කියලා මේ විඥානය කචකච ගෑවට විඥානය කැමති වේද මම අනිත්‍යයි කියලා කියන්නේ වම දුක එමිව තමයි විචින්තාමේ ඥාන කියන්නේ. නිසා කවදා හෝ අනිත්‍යත්‍ය අනිත්‍ය අනිත්‍ය භාවය හරහා පේන්න ගන්නවා. මිසක මේ විඥාණය දෙන අනිත්‍ය නෙවෙයි අනිත්‍ය කියන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ. විඥාණය මේ මේක අනිත් මේක අනිත්‍යයි මේක දුකයි කිය කිය කිව්වට ඒ විඥාණය දෙන්නේ තමන්ගේ තියෙන කත්ත කෛරාටික වහන්න දෙන ලණුවක් මිස නියමකට එන දුක විඥාණය දෙන ලණුවක් නෙවෙයි. මට නම් ආත්මයක් නැහැ මම අනාත්මයි කියලා අපි මේ කටමැද දෙදුවට ඒක විඥානයාගේ සීනි බෝලයක් විතරයි. ප්‍රෝඩාවක් විතරයි. ඉතින් කවදද යෝගාවචරය තේරුම් ගන්නෙ? මේ භාවනා කරන ඉනකොට විඥාණය අතෝරක් නැතුව අපිට ගොරු ගොඩ පෙර ගොරුකම් දෙනවා. උපදේශ දෙනවා. යෝගාවචරය හේතුත් මට කවදාකවත් නැතුව භාවනාවෙන් දැන් අනිච්ච දුක්ඛ අනාත්ම වැටුණා කියලා සන්තෝෂ වෙන්නේ විඥාණයම තමයි. හොරාගැම්මයි පේන හිල්ලක් තියෙන්නේ. ඒ නිසා ඒ සන්තෝෂය අපිට වැඩක් නෑ. අපි ඒදීදී පහර දෙන්න ඕනේ. ඒක Tamanට දිරවන කම්ම. වැටහෙන කම්ම. සාක්ෂාත් වෙන කම්ම. ලක්ෂ කෝටි වාරයක් එකම දේ වෙන්න යනකොට තමයි මේ මනෝ සංචේතනවල සහ මේ විඥානයේ තියෙන මේ සාතප කපට ගතිය සැහැ පැහැදිලිවම වෙන් කරලා පෙන්ලා දෙන්න පුළුවන් තැන තමයි හොරාගේ අම්මයන් පේනානේ කියන්නේ. හැම ගමකම හොරෙක් ඉන්නවා. හුඟක් වෙලාවට පේන කියන දේවාලේ ඉන්න කපු අම්මන්ඩි හොරාගේ අම්මා. ඉතින් මිනිස්සු වඩුණක් වෙච්චාම පඳුරු පාක උඩන් අරන් ගිහිල්ලා දෙයියන්ට යාතිකා කරලා අර අම්මට ආවේශ කරවලා අහනවා නේ මගේ ආවල් දෙය නැතුණා මේ නැති ඉතින් අම්මා හරියටම කියයිද මගේ පුතා ගෙනාවා මේ කෑල්ලක් කාලා තමයි මම මේ කොවිලා ඉඳන් ආවේ කියලා අම්මා කියන දේ කොයි එකද කියන එක කොහොමද ඇත්ත වසංගන්නේ කියන එක ඒ සාමාන්‍ය උපමාවක් තමයි හොරා ගැම්මෙන් පේන ආනවා. ඒක අපේ විඥාණයෙන් ඇහුවොත් මේක අනිත්‍ය කියලා එහෙනම් කියයි. <laughs> එහෙනම් එහෙනම් ඔව් ඔව් විඥාණය මේ මේ රූපත් අනිත්‍යයි කියයි දුක්ඛයි කියයි අනාත්මයි කියයි මේක අර හොරාගේ අම්මගේ වගේ. එතකොට අපි මේක කොහොමද සාක්ෂාත් කරන්නේ? මේ විඥාණය දෙන ලණුවක්ද එහෙම නැත්නම් Tamanට වැටෙන අනිත්‍යතාවයද එහෙම නැත්නම් පටබැඳි අනිත්‍යයද? දුක්ඛතාවයද එන තමයි පටබැදි දුකක්ද අනාත්මතාවයද නැත්නම් පටබැදි අනාත්මයද කියලා බුදුරජාණන් වහන්සේවත් ඒ වගකීම ගන්නෑ ඉතින් අපි බොහොම ඉක්මනට කියනවා හා බොහොම ඉක්මනට මට උදේවය වැටුණා බොහොම ඉක්මනට මට අනිච්චන් දුක්ඛන් වැටුණා බොහොම ඉක්මනට මට මේ ඇති හැටි වැටුණායි කියලා මේ කියන හැම දෙයක්ම විඥානයේ විසින් දෙන ගොඩ පෙරකරුකක් කුඥාන විසින් දෙන ලනු මෙව්වට අභියෝග කරන්න පුළුවන් නම් මේ විඥානයේ පෙන්නන මේ අනිත්‍ය මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි ඒක හරියටනම් නියම අනිත්‍යතාවයනේ එයා පෙන්නයි මේ කවුරුත් පෙරක දෝරුකම් කරන්න ඕන ගමන් නැහැ කවුරුත් ඇවිල්ලා පෙන්ලා දෙන්න ඕන ගමක් නැහැ කවුරුත් ඇවිල්ලා ජග් ගහන්න ඕන ගමක් නැහැ ඉතින් යෝගාවචරයට මෙන්න මේ ස්වාධීන මතය සාක්ෂාත් කරන මතය අස්පනා පිට එනකන් පුදුමාකාර හදිස්සියක් තියෙනවා ඒ නිසා විඥානය කියපු ගමන් ඔක බලපංකෝ අනිත්‍යක් විදියට කියලා ඔව් ඔව් කියලා තමන්ම තමන්ට ලකුණු දාගෙන තමන්ම තමන් පාස් වෙනවා. කවුරක් කර රැවටෙන්නේ නැහැ. හැබැයි පැහැදිලිවම කියන්න පුළුවන් මේ කාලේ වෙනකොට භාවනා ලෝකේ අන්නේම හදිස්සි අනිත්‍ය අවබෝධ කරගන්නට හදිස්සි දුක අවබෝධ කරගන්න ඕන කට්ටියට ඒ නම්බුනාම දෙන ගුරුවරු වගේකුත් ඉන්නවා. මේ ක්ෂණිකෙන් ගියාප්ප වගේ ක්ෂණික පොල් කිරි වගේ ඉක්මනට හදලා තියෙනවා මාකට් එකේ ගත්ත ගමන් ගිහලා තම්බගෙන කන්න පුළුවන්. ඉතින් හුඟ දෙනෙක් කැමති. අයි හද්දියේ නෙමෙයි තටම තටම ඉඳගෙන නෑ යෑ කිනවට වැඩි මේ ක්ෂණික ඉන්දියාප්ප ටිකක් ගෙනලා තම්බලා කපනවා. ලේසිනේ. ක්ෂණික පොල් කිරි ටිකක් ගත්තාම ලේසිනේ. ඉතින් හරියට තියෙනවා වෙලද පොලේ. ඒකට කියනවා හිත භාවනකට වාඩි වෙච්ච ගමන් කරන අපෝ මට හොඳට අනිත්‍ය තේනවා ඔයාලට තේරෙන්නේ නැද්ද? දෙන්නකො මයි ගාට අපේ ගුරුවරට ගාට මෙන්න කියලා දෙනවා. ඒක දිහා බලනකොට පේනවා මේ ਸਰුවචන් වහන්සේ මේ ගම්භීර කියපු මේ ධර්මය මේ සරල කරගන්න ගිහිල්ලා ඇත්තටම අහිංසකයි මිනිස්සු. ඇත්තටම අහිංසකයි කරන්න දෙයක් නැහැ මොකද ඒගොල්ලොන්ට ලනු කන පිරිස වැඩි වෙනකොට ගුරත් ලනුව කනවා. අනුගාමිකව වැඩි වෙනකොට ගුරා අඳිනවා. ඒ නිසා ඒ ගුරා වර්ධි කරනකොට අනුගාමිකව 150ක් වගේ කියන්න ඕනේ. නමුත් මේකේ තියෙන ගැඹිරත්වය දකින්න උඩ තියෙනවා මේ අපි මේ හිමීට හිමීට ඒකම නැවත නැවත අත්දැකීමින් ඒකම නැවත නැවත ප්‍රත්‍යක්ෂණය කරමින් යන ගමනේ ගමන් වේගය හරි අඩුයි. හැබැයි අපි රැවටෙන්නේ නැහැ. ඒක හරියට අර ඉබ්බයි හාවයි දෙන්නගේ තනගේ වගේ ඒක හැමදාම ආව ඇවිල්ලා ඉබ්බට වෙට්ටුවක් දාලා කියනවා මොකද්ද මචං දුවලා අපි රේස් එකක් තියමුකෝ නිකම්ම නිකම් බෝ ගලක් ඇතුළට ඉන්නේ කිව්වා කියනවා නෑ ඕනේ නෑ මම ওই ගලක් කැරලා ඉන්නේ කියලා. අනිත් දවසෙත් කියන ඉතින් අන්තිමට කියනවා ඉතින් බේරන්න බැරි වෙන තැන අපි තරඟට ඉදිරිපත් වෙනවා කියලා. ඉදිරිපත් වෙච්ච දවසේ කැලේ ඉන්න සත්තු ඔක්කොටම කියන ඕම් බලපන් අද දෙනවා මං වැඩි කියලා හාව තමයි පෝස්ටර් ගහන්නේ, ලවුඩ් ස්පීකර් ගෙනල්ලා බඳින්නේ, විනිශ්චයකාරවරු පත් කරන්නේ, ජය කනුව හදන්නේ. මොකද එයා දන්නවා ෂුවර් නේ ඉතින් ඉබ්බත් එක දිනලා දුවන එක, දුවලා දිනන එක. ඉතින් ඒ නිසා ඕන ඩෝ ගාලා කොන්‍යමා ගෙත් සෙත් කියනකොටම ඉබ්බ පනිනවා ඉබ්බ යන්න හදනවා වනු ගගා එකක් දෙකක්. ආවා පිම්මක් පැනපු ගමන් දැන් ජය කනුව දිහා තරංගයක් නැතුව හාවා ගියාට කිසි ගේමක් නැහැ. ඒ නිසා හාවා හිතනවා දැන් ඉබ්බව කිට්ටු කරලා ඇවිල්ලා ටයි ටයි ඉඳලා දෙන්නම් ගේමක් කියලා එතකන් ගිහලා පොඩ්ඩක් පඳුරක් අයින බුදිය ගන්න. ඌට නිින්ද ගියාට පස්සේ ඉබ්බ ගනු ගාලා වනු ගාලා ගිහිල්ලා ඉබ්බට ගෝදා වැහෙනකොටයි අයි කොයියට ඇහැරලා බලනකොට පරාදා. ඒ හදිස්සි අනිත්‍ය අඳුර ගන්න කට්ටියත් හදිස්සි දුක අඳුර ගන්න කට්ටියත් හදිස්සි අනාත්මේ තේරුම් ගන්න කට්ටියත් බලන්න කතා කරපු ගමන් පටන් අරගන්නේ මට පංචස්කන්ධය අනිත්‍ය තේරුණා මට පංචස්කන්ධයේ දුක තේරුණා මට පංච ඒකට නිකන් පිළිණු ගඳක් එනවා වචනවලත් මොකද්ද පිරිච්ච පිරුණු ගඳක් මේ මොනවත් එක්කද මේ කතා කරන්නේ මේ විඥානේ දෙන ලනු ඒක කාලා හිතනවා මට තේරුණා කියලා. ඇත්තටම කියනවා නම් තේරුණා නම් කතා කරන්නේ නැහැ. ඒ තරම් අමාරුයි මේක කියලා දෙන්න. තේරිච්ච එක කියනවා ඔබත් කරපන් ආතේනවා හොඳයි උනන්දු වෙලා දිගට කරගෙන යන්න. ඒක මම ඉතින් අසං කරන්න ඕනේ නෑ ඔය දහති කියලා. ඔය තියාගෙන කරගෙන යන්න. ඉතින් යාට ඕන වෙලා තියෙන කාර්යයන් ලව අසං කරවගෙන ඒ කොඩි දාන්න මිසක්කා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගරගෙන නෙවෙයි නටන්නේ. ඒකේ තරම් ගැඹුරුයි. මේක ගැඹුරුයි. එදාට යාතුල විශාල පරිණාමයක් සිද්ධ වෙලා වෙච්ච පරිණාමය, වෙච්ච ඉතිහාසය ඉරහඳ වගේ පැහැදිලි. මට ඉස්සර තිබුණේ මේ දිට්ඨි ඕඝ නැත්නම් දිට්ඨි යෝග දිට්ඨි ආසව කියනකොට අර තේරෙනවා මට තිබුණ ඉස්සර නිකන් කම්මසගතා ඥාන සම්මා දිට්ඨිය විතරයි. හොඳ දේ කරුවොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා නරක දේ කරුවොත් නරක ප්‍රතිඵල ලැබෙනවා මේක ශීල රැක ගන්න ඇති නැත්නම් අපි හිල් රකින්නේ නමුත් මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය කියන මේ ප්‍රාථමික පන්තියේ සම්මාදිට්ඨිය ඇති වෙච්ච එකනා අනේ මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ මේ ශීලකේ ඉඳලා පොඩ්ඩක් සමත භාවනාව සමාධි භාවනාව කරන්න ඕනේ කියනකොට එයාට ශීල මට්ටමේ එහාට ගිය සමාධි ශික්ෂාව අවශ්‍ය වෙනවා එතකොට කළ කළ දේ ඵල ඵල දේ කියන නීති විතරක් නෙවෙයි යාට නීවරණත් එක වැඩ කරලා ඉඳගෙන අරමුණක් දපින දබා ගන්න අරමුණක් වැඩි වෙලාවක් ඉන්න ඒකට කියනවා සම්මත සම්මාදිට්ඨිය කියලා. එතකොට යා විපස්සනා මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය එක පන්තියක් සමර්ථ වෙලා ඉන්නවා. එතකොට යාට පුළුවන් විනාඩි 10ක් 15ක් පැයක් සමාරක් නීවරණ නැතුව හොඳට හිත කාන්දමකට යකඩ යල්ලා තිබ්බා වගේ අල්ලලා කියන්නේ. නමුත් එයා දන්නවා ආයේ හිත නැගිටපු ගමන් ආයේ කෙලස් වෙනවා. නිසා මෙයා හොයලා වන්න වටපිට ටිකක් බලනකොට පේනවා මේ සමත සමාධියට පුළුවන් වෙන්නේ කෙලස් යම් ප්‍රමාණයක් හිරිවට්ටලා කෙලස් යම් ප්‍රමාණයක් කඩපණ කරලා විසමරලා තියන්න උනාට ඒක ටික වෙලාවකින් නැගිටිනවා. මේක පොඩි දෙයක් නෙවෙයි. ඊට පස්සේ කියනවා මේකට කියනවා ඉහළ ශික්ෂාවක්, විපස්සනා ශික්ෂාවක්. මේ විපස්සනා සීලය නැත්නම් හික්මීම විපස්සනා සම්මාදිට්ඨිය කියලා එයා ඊට පස්සේ අර සමත සම්මාදිට්ඨිය මත ඉඳගෙන විපස්සනා සම්මාදිට්ඨිය වඩනවා ඒකට කම්මසකතා ඥාන සම්මාදිට්ඨියත් ඕනේ සමත සම්මාදිට්ඨියත් ඕනේ හැබැයි මේ දෙකෙන් නතර වෙන්නේ විපස්සනා සම්මාදිට්ඨියට යනවා ගියාට පස්සේ තමයි තේරෙනවා මේ ඇති දේ ඇති හැටියට බැලීම විතරයි මේකේ තියෙන්නේ මේ සමාධියකට සමවැදිලා පැයක්මාරක් ඉන්න එක නෙවෙයි අර ඇතිදී ඇති හැටි දකිනකොට ඇති වෙන කම්මැලිකම නීරසකම නැති කරන්න මේක ටිකක් තානායමක් වගේ උදව් වෙන්න ඉඩ තියෙනවා. නමුත් සමතයේදී කරන විදිහට තානායම නතර වීමක් විපස්සනා වෙදී නෑ. ගමනට බහැලා තියෙන්නේ එන දේ එන හැටි දකින්න. ඉතින් මේ වෙනකොට එයාගේ සම්මාදිට්ඨිය කට්ටයන් දෙකකින් නැගලා කම්මසගතා ඥාන සම්මාදිටියේ සමත සම්මාදිටිය විපස්සනා සම්මාදිටියට ගිහිලා. ඒත් මෙයාට තාම මාර්ග ඥානයක් ඵල ඥානයක් ලැබිලා නැහැ. ඉතින් මේක කරනකොට හැමදාම ග්‍රීස් ගහේ නගිනවා උඩට එනවා ආයෙ රූටගෙන වැටෙනවා ආයෙ උඩට එනවා ආයෙ රූටගෙන වැටෙනවා ආහල පාලේ මිනිස්සු අප්පුඩි ගාලා hina වෙනවා මුගේ පස්ස තැලෙන. යෝගාවචරගේ පස්ස තැලෙනවා කට්ටිය නම් අප්පුඩි ගහනවා අවුද උත්සවේ. ඉතින් ගියාට පස්සේ ඉතන මේ උඩට ගිහිල්ලා ආපහු එන එක වැඩක් නැහැ. උඩට ගිහිලා පිම්මක් පැනලා කොහොම හරි උඩ තියෙන කොඩිය ගන්න ඕනේ කියලා වැටිලා වැටිලා වැටිලා වැටිලා දවසක හිතෙනවා. දැන් හොඳට කැසපට ගන්න ගිහිල්ලා කෙලවර කරන්න ඕනේ කියලා. ඉන්නේ කෙලවර කරන කෙලවර කරන්න ඕනේ කියන හිතවිල්ල නැත්නම් ඒ වීර්යය ඒකට කියන පරිපූර්ණ වීර්යය කියලා නටලා නටලා නටලා නැත දැන් ඇති. තවදුරටත් මේ කරන්න ඉවර කරන්න ඕනේ කියන එකට කියන කියනක දවසේ එයාට මාර්ග ඥානෙ පහළ වෙන්නේ අර කම්මසගතා ඥාන සම්මාදිටි සමත සම්මාදිටි විපස්සනා සම්මාදිටි ගොඩාක් උදව් වෙනවා. හැබැයි මාර්ග ඥානය සම්පූර්ණවත් එක්කම තේරෙනවා මට යන්න ඕන දැන්න මං ගියා. මෙතෙක් කෙනෙකුට තේරෙනවා ළඟට ගිහිල්ලා ආවා, තව ළඟට ගිහිල්ලා ආවා, තව ළඟට ගිහිල්ලා ආවා. අවශ්‍යක තේරෙනවා දැන් මං එහාට ගියා. මොක කොඩිය අරගෙන නැහැ. ඊට පස්සේ එතන ඉඳගෙන ඒ අමාරුවෙන් තනි අතකින් ගිරිසි ගහේ උඩ තල් අල්ලගෙන කොඩි අරගත්ත ගම සුස් ඇදගෙන වැටෙනවා ආයෙසරක් පස්ස බිම තමයි. ඒ කොඩිය ගැනීමත් එක්කමත් ආයෙ වැටෙන වෙනවනත් ඒක ජයග්‍රහයි වැටිලා. මෙන්න මේ වාගේ මේ සම්මා දිට්ඨිය නැත්නම් දිට්ඨිය දියුණු වෙන මට්ටමට ඉවසන්න කිසි කෙනෙකුට බෑ. ඒගොල්ලෝ හිතනවා මට දිට්ඨිය කියන්නේ කියලා දෙන්නකෝ. ආයතෝට පොඩ්ඩක් වාඩි වෙන්න ඉස්සලාම අපි කම්මස්සකතා ඥාන සම්මාදිටිය ඒක ඕනේ නෑ මට කිලින්ම කියලා දෙන්න බැද්ද මේ ඵල සම්මාදිටිය කාටද පුළුවන් නෙව කරන්න මේක ඵල සම්මාදිටිය ඉස්සලා කම්මස්සකතා ඥාන සම්මාදිටිය කියන්නේ ඒක පුහුණු කරලා ඒක ඉගෙනගෙන සමත සම්මාදීත්‍යද කියලා ඒක පුහුණු කරලා ඒක ඉගෙනගෙන විපස්සනා සම්මාදීත්‍යද කියලා කාලයක් මේක පුහුණු කරලා ඊට පස්සේ මාර්ග සම්මාදීත්‍යයේ තේරුම් ගන්න ඵල සම්මාදීත්‍ය ධානව වෙනුවට ශනික ඉන්දියාප්පන් හොයනවා ශනික පොල්කිරි හොයනවා ඉතින් ඒගොල්ලන්ට පොත බලපුවාම අඩේ එක පාරම එක දවසේ පොතක් කියවලා මට නම් දැන් හොඳට මාර්ග සම්මාදීත්‍ය තේරුණා කියලා කියනවා ඒකේ නයි මේ මාර්ග සම්මාදීට ලැබපු කෙනයි අතර තියෙන වෙනස තේරෙන්නේ බුදුහාමරණ විතරයි. කාටවත් තේරෙන්නේ නැහැ. එහෙමද අපිට තෝරන්න බෑ. මේ මනුස්සයා කියන්නේ මේ අත්දකපු දෙයක්ද එහෙම නැත්නම් චින්තාමය දෙයක්ද එහෙම නැත්නම් සුතමේ ඥායද කියලා. ඉතින් මොකද අද අධ්‍යාපන ක්‍රමයේ තියෙන විදිහට කියාපු දේවම අරන්න පුළුවන් කාට ලකුණු ලැබෙන ක්‍රමයක් නැති. පන්තිදී උගන්වන දේ වමාරන්න පුළුවන් විභාගේ උට ලකුණු ලැබෙනවා. උට වැඩි ශිල්පේ යොදලා දන්නෙත් නැහැ යොදලා අත්දැකීමක් අවශ්‍ය කරන්නේත් නැහැ. ඉතින් ඒ නිසා මේ අද තියෙන අධ්‍යාපන ක්‍රමයේ හැටියට බුද්ධ ආගම පිළිබඳව සාමාන්‍ය පෙළ උසස් පෙළ විශ්වවිද්‍යාලය ගිහිල්ලා පශ්චාත්තුපාදිත් ලබන. නම් මේ මනසෙන් අහුවොත් මොනවා හරි ඒ දෙන ලනු දිහා බලනකොට අලුතින් ආපු බුද්ධ අහංකාරයෙන්ද සෝරි කියලා හිතෙනවා. මම ඒ දවසක් ඒ ගැටමේ පන්සලේ තිබ්බා ඇවිදින විශ්වවිද්‍යාලයක් ඇවිල්ලා මට ධම්මික හාමුදුරුවෝ කතා කරලා කිව්වා උඹත් වෙනවන වරෙන් ප්‍රොෆෙසර්ත් වෙනවා ටීචර්ස්ලාත් වෙනවා ඒ කට්ටිය ඇමරිකාවේ කට්ටිය ලංකාවට ඇවිල්ලා පන්සලකට ගිහිල්ලා පන්සල කෙනෙක් කෙනකින් අහගන්නවා බුද්ධ ආගම ඉතින් පන්සල උදව් කරනවා ඒගොල්ලෝ පන්සලට හලි දෙනවා ගැටමේ පන්සල එකක් තියෙනවා යන් කියලා ඉතින් මං ගියාට පස්සේ මට උඩු විශ්වවිද්‍යාලයක්ම ඉන්නවා අපේ විශ්වවිද්‍යාලේ කට්ටියත් ඇවිල්ලා ඒ මහ උජාරුවට සාකච්ඡාව යනවා. මාත් අහගෙන ඉන්නවා. එතකොට මට බොඩිම පුංචි අවබෝධයක් තුන අන්තික ඉංග්‍රීසි මාධ්‍යයෙන් ගියේ. ගියාට පස්සේ හොඳ පැංගිරි විදින වයස කෙල්ලෙක් නැගිටලා ඇහුවා. මට මේ මේ මැරිලා ඉපදෙනවා කම්මත් මේ පුනරුත්පත්ති කියන එක තේරෙන්නේ නැහැ කියලා. ඉතින් ප්‍රධානම දේශිකාව දුන්න නේද පැය කාලක් විතර දුම් පිට වෙන්න දෙයක් අර කෙල්ලට මෙලෝ හතරක් තේරුනේ නැහැ. බලයින් අපිට තේරෙනවා තේරෙන්නේ නැහැ. ඕක කියලා දෙන්න බෑ කියලා. ඊට පස්සේ ධම්මික හඳුරෝ මට ඉන්න කියපු හඳුරෝ නැගිටලා කිව්ව ඔයාගේ මැරිලා උපදින එක තේරුම් ගන්න ඉස්සෙල්ලා ප්‍රස්වාසයක් ඉවරලා ආශ්වාසයක් අල්ල නැහැටි කියනකොට මම කිව්වා බෙල්ලෙක් ගැහුවා වෙලාව ඉවරයි යන්නේ කියලා. දැන් දැන් සිෂන් එක ඉවරයි. ඉතින් අපි එනකොට අර කිල්ල ඊ ගහ වගේ දුවගෙන ආව ධම්මික හමුතුරු ගාවට එනික මොනද කියන්න ලෑස්ති වුණා ඒක ටිකක් මට තේරෙනවා අනේ මේ සතිවාරි ඉවර වෙච්චාය මට මේ කියලා දෙන්නේ කියලා ඊට පස්සේ ධම්මික හමුතුරු මට දැන් ඉක්මනට ගමනක් යන්න තියෙනවා අපි මේ බස් එකට යන්න හදනේ ડોક્ટર පරාක්‍රම ෆර්නෑන්ඩිස් හිටියා ડોક્ટર පරාක්‍රම ෆර්නෑන්ඩිස් වාඩි වෙන්න කියලා අර කිල්ලට වාක්‍ය දෙකක් විතර කිව්වා වාක්‍ය කියලා කිව්වා මෙන්න මේක ඉගෙන ගන්න ඕනේ මරණ වෙලාවක අල්ලන්න බෑ ප්‍රසවාසී වල ආශාසයෙන් එක බලපං කියනකොට මට තේරෙනවා මේ තුන් දෙනා ගත්ත ප්‍රයත්න තුනෙන් අර ආධුනික පිටරටකින් ආපු කෙනෙකුට ප්‍රායෝගික පැත්ත මොකද්ද මේ මූල ධර්ම කියලා මත් කරන පැත්ත මොකද්ද කියලා තේරෙන්නේ නැති පැත්තක් තියෙනවා. මේ මේක කවදා හෝ අත්දක ගන්න පුළුවන් පැත්තක් මේක තියෙද්දී අපි මේ මූල ධර්මත් එක්ක නට නැටිල්ලේ අන්තිම අමාරුවට තියෙන බෞද්ධයා විතරයි. බෞද්ධ බුදුමාහාර අමාරුවකට වැටලා තියෙන්නේ මේ අපි දන්නවයි කියලා හිතාගෙන අපිට සීලය තියෙනවයි කියලා හිතාගෙන අපිට සමාධිය තියෙනවයි කියලා හිතාගෙන අපිට අනිච්ච දුක්ඛ අනාත්ම තේරෙනවයි කියලා හිතාන මේ විඥාන දෙන ලනු කාලා ඒ ගොල්ලෝ විහිම කාඩ්බෝඩ් ඩොටුන ඇඳගෙන රජ වෙනවා අර ශ්‍රීලංකේවල වල වගේ ඉතින් බලනකොට හිතෙනවා නයි පෙනේ පුම්බල සන්තෝෂ වෙනවා ගැරන්ඩියෝ අර වැඩිච්ච කැබිලිජි ගත්තක් කරන උස්සලා හොල්ල හොල්ලා පෙන්නනවා පෙනේ වගේ පේනවනේ බැලු බැලමට නායාගේ පෙනේ ගැරන්ඩියාගේ කැබිලි ගත්තයි පේනවනේ. ශා භාවනා කරපු කෙනෙක් මේ බුද්ධ ආගම දිහා බැලුවොත් අබෞද්ධයන් වැඩි අමාරුක බෞද්ධයෝපත් වෙලා ඉන්නවා කියුවට කටට මොකක්වත් වෙන්නේ නැහැ. ඒ තරම් මේක මේ මේ විඥානයේ මායාව එහෙම නැත්නම් මේ මට නිවන් දකින්න මේ තදියම සංස්කාර තේරුම් ගන්න නැතුව දඟලන දඟලිල්ලත් මේ සඳහා අවශ්‍ය කරන ඉවසීම මේ සඳහා එකම දේ දහස්වර කරමින් එහෙම නැත්නම් අනුපස්සනා කරමින් මේක ප්‍රත්‍යක්ෂණය කරගන්න ප්‍රත්‍යක්ෂ කරගන්න අස්පනා අපිට දැකගන්න අපිට අපේම තියෙන මේ අභිවෘද්ධිය කැමැතිකමම අපිට බාධා කරන හැටි අපිට මේ කෙටි ක්‍රම හොයන්න තියෙන ක්‍රමය හරහා අපි වල්මත් වෙන හැටි යන්න තියෙන පාර ලස්සන තියේදී ආනේ නිසා යම් වෙලාවක යෝගාවචරයට අපි දවල් හුඟක් මේ මාතෘකාට කිට්ටු කරපු නිසා මම කැමති මේ වෙලාවේ ඒක ඇදලා ගන්න යෝගාවචරයට යම් වෙලාවක මේ කාමයාගේ ආධිනව දැකලා යා භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා එනතම් පැවිදි වෙලා එනතම් කීගේ අතහැලා తాවකාලිකව හරි වාඩි වෙනකොට ඒ කාමයේ වෙනකොට මෙතෙන්දි කාම සංඥාවල් එනවා. ඒකට බය වෙන්න එපා. ඒක ලොකු ජයග්‍රහණයක්. මේ කාමේ නෙවෙයි ඒක වස්තු කාමේ තියෙන තැන කෙලස් කාමේ ආ ඒක කියනවා නම් ඒක නැති කරන්න දඟලන්න එපා ඒක නැති කරන්න බෑ ඒ වෙනුවට රූප කර්මස්ථානයක් දාන්න නැවත නැවතත් ආශ්‍රව ප්‍රසවාස නැවත නැවතත් පිම්බීම හැකිලිව නැවත නැවතත් වම දකුණ දාන්න ඒක හිතින්නේ ඒ වම දකුණ හිතින්නේ මොකද කාමේ හිත තියෙන්නේ නමුත් බුදුජාණන් වහන්සේ ශාසිකයක් දෙනවා නැවත නැවත යොදවනකොට දවසක උඹට තේරෙයි මේ ප්‍රයත්නයට සාපේක්ෂව වෙනකට වඩා පියවර ටිකක් තියන්න පුළුවන්. වෙනකට වඩා ආනපන ටිකක් කරන්න පුළුවන්. වෙනකට වඩා ඉඳගෙන ඉන්න පුළුවන්. වෙනකට වඩා ටික වේලාවක් සක්මන් කරගෙන ඉන්න පුළුවන්. ටික පුංචි ප්‍රතිචාරයක් තියෙනවා. ඉතින් යෝගාවචර මේක මදි කියලා හදිස්සි වැඩ කරන්න ගියොත් තියෙන ටිකක් අහුරගන්න. හිමීට කරගෙන ගියොත් එයාට දවසක මොන දාන්න පුළුවන් වෙනවා. ආ මට දැන් ආශ්වාසය ඉන්නකොට ආශ්වාසය ඉන්න බව දාන්න. මේ දැනගත්තට වැඩක් නැහැ. ඒක කියන්න බැන්නා. ප්‍රසවාසයේ ඉන්නකොට මම ප්‍රසවාසයේ ඉන්නවා කියලා දැනගත්තට අර කිසිසේත්ම ගැම්මක් එන්නේ නැහැ මොකෙන්ද කියන්නේ ඒක මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරලා කියන්නේ ඒකට කමඨාන් සුද්ධ කිවිලා ධර්ම සාකච්ඡාව අවශ්‍යයි ඉතින් ධර්ම සාකච්ඡාව තමයි මේ ආනිසංසතික බුද්ධ විදියේ උනා උන බව කියන්න පුළුවන් ඒකට කියනවා නීතිඥයයි නඩුකාරයයි යුක්තිය පසුඳ ලැබුවට සාමාන්‍ය වැසියට තේරෙන්නේ නැත්නම් මේ යුද්ධය සාධාරණයි කියලා ඒ උසාවියෙන් ඇති වැඩක් නැහැ. සාධාරණ සාධාරණ යුක්තිය දීචේ දන්නේ විනයට තේරෙන්න ඕන. ඒ නිසා කාට හරි පුළුවන් වෙන්න ඕනේ මට ආනාපානෙට හිත ගියා කියලා භාවනා නොකරපු එක්කෙනෙකුට කියන්න පුළුවන් වෙන්න ඕනේ. සක්මන් කරනකොට මගේ හිත වමට ගියා දකුණට ගියා කියලා එයා බෞද්ධෙක්ම වෙන්න ඕනේ නැහැ. අර කීතයක මං ඉස්සරත් ඇවිදලා තියෙන නිසා මට වැටුනේ නැහැ. දැන් මට වම තියෙනකොට විලුඹ තියෙනකොට විලුඹ වැටෙනවා කියලා. අර මනුස්සයගේ ඒක ඉතින් කණ්ඩායමක ඕක ඉතින් කොටක් තේරෙනවනේ කියලා. ඌට වැඩක් නැහැ. භාවනා කරන එක නඩ තේරෙනවා මේ කරලා අද්දකෝදී කියන එක යුක්තිය පසඳලා තියෙනවා. ස්වභාවික නීත්‍යක් යුක්තියක් වඩා තේරෙනවා. එන්න මේතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම කරගෙන ඉන්නකොට කවදා හරි කියන්න පුළුවන් නම් හරියම ලේසි කමට අනුසුද්ධ කරා. කාට හරි කියන්න බුණා මට මේ වාඩිලා ඉන්නවා මෙච්චර වෙලාවක් ආනපන ඉන්න පුළුවන්. මෙච්චර වෙලාවක් මට ආස්වාස පේනවා. මෙච්චර වෙලාවක් ප්‍රස්වාස පේනවා. මෙන්න පේන ආස්වාදේ මොනත. මෙන්න අලගිය මුලගේ විස්තර කියලා කියනවනම් ඊට කියලා දෙන්න පුළුවන් මේ විදිහට දකින ආස්වාසය අනිච්ච සංඥාවෙන් බලන්න. ඒක තියෙන නිත්‍ය එකක් නෙවෙයි මේක එනේන එක වෙනස් වෙනවා කියන හැඟීමෙන් බලන්න. මුල බලන මැදට යනකොට වෙනස් වෙනවද කියලා බලන්න. අග මැද බලලා අගට යනකොට වෙනස් වෙන මේ අනිච්ච සංඥාව පොවණ එක තමයි කමඨාන් සුද්ධ කරනකොට කරන්නේ. යෝග ආචරය පුදුමාකාර නිච්ච සංඥාවක ඉන්නේ. බලන්නකෝ ආනාපාන තිබුණ නැති උනානි. මට ආනාපාන තුළ ලොකු උනානි. ආනාපාන තුළ පුංචි උනා කියලා හැම එකටම කනපින්නම් ගන්න. හැම එකටම චෝදනා කරනවා. ඒකට කර්මස්ථානාචාර කියන්නේ හරි හරි ඒකේම තමයි. ඒකට හදිස් වෙන්න එපා. කලබල කරන්න බෑ. ඒකේ එහෙම ඕනේ ඕනේ බෞරු කොලමක් පෙන්වන්න බැරි. ඕනේ ගහට ගණ්ණියක් නටන්නේ කියලා. ඔකේ ගොඩක් හැඩතල තියෙනවා. කරුණාකල අනිච්ච සංඥා බලන්න. කරුණාකල අනිච්ච සංඥා බලන්න. එතකොට යාට පේනවා ඉස්සල දැකපු ආස්වාද ප්‍රසවාස නෙමෙයි දෙවෙනි සැරේ දකින්නකොට. දෙක නෙමෙයි තුන දකින්නකොට. තුන නෙමෙයි හතර දකින්නකොට කියලා ටික ටික මේ අරමුණ වෙස්තරලි නැහැටි. අරමුණ විවිධ වේශ නිරූපණ කරන හැටි. සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාර සේනා නානා රුදු වේසමවා මග අවරන්නේ මේ වෙස් මාරුව තමයි මෙතන අල්ලන්න හදන්නේ දැන් යෝගාවචර වෙස් මාරුවනට යෝගාවචරකෙත් වෙස් මාරුව ඉතින් එතකොට ඒ කියන්නේ යා දැඩි නිච්ච සංඥාව ඉන්නේ ඒ නිසා යාට අනිච්ච සංඥාව දෙන්න ගියාම යාට හිතෙන්නේ මට කරපු නිග්‍රහය මට කෙරිච්ච අනිශ්චිත බම රසායන දොට දැම්මා වගේ. මඩ කරපු අවනිග්‍රහයක් කියලා හිතනවා. කවදා හෝ යෝගාවචරයට වාර්තා කරන්න පුළුවන් වුණා නම් මේ ආනාපානය දිහා බලලා දිගට දිගට බලනකොට ඒක මෙතන ඉඳලා මෙතෙන්ට මාරු වෙනවා මෙතෙන්ට මෙතෙන්ට බලනවා මෙහෙම මේ මේ මේම ජවනිකාවෙන් ජවනිකාවට රූපාන්තරණයක් තියෙනවායි කියලා ජවනිකාවෙන් ජවනිකාවට පරිණාමයක් තියෙනවායි කියලා ජවනිකාවෙන් ජවනිකාට විපරිණාමයක් තියෙනවා කියලා බලලා වාර්තාගත කරනවායි කියන එක පුදුමාකාර පෞරුෂත්වයක්. Taman මේ එල්ල කරගත්ත අරමුණ විපරිණාමයට පත් වෙනවා කියන්නේ. ඉතින් මේක වෙන මේක දකින මේක දකින්න ලෑස්ති යෝගාවචරයට මේ ගොරෝසුර තිබුණානපනේ ශියුම් වෙලා ශියුම් එක අතිශියුම් වෙලා නොපෙනී යන තැනට යනවා කියන එක එච්චර මහා ලොකු මැජික් එකක් නෙවෙයි. නමුත් මේක නිත්‍ය සංඥාවෙන් බලන කරාට ඒක අභියෝගයක් වෙනවා. ඒක ආත්ම නිෂේධනයක් වෙනවා. සතිය කැඩුනයි කියලා හිතනවා. සමාධිය කැඩුනයි කියලා හිතනවා. මට ආනපනි කරන්න බෑයි කියනවා. මට මෙන්න අරමුණක් දෙන්න කියනවා. මේ ඇයි මෙහෙම මේ පිට පිච්ච අරමුණ නොපෙනී ගියේ? නානා විදියට මේක ඒකකටවත් දොස් කියන්න නරකයි. එයා මේ නිත්‍ය සංඥාල අනිත්‍ය සංඥාට යන්න හදනවා. දැන් අපි හිතමු ඒ මේ රූප භාවයේ අරමුණ වෙන් කළ අඳුර ගන්න පුළුවන් රූපී ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ අරමුණ වෙන් කළ අඳුර ගන්න බැරි ඒකේ අරූපී ස්වභාවයක් තියෙනවා. ඒක මේ භෞතික විද්‍යාවේ matter and antimatter කියලා ඕනම රූපයක හේවණල්ලක් තියෙනවා. ආලෝකයක් ඉස්සරහට ගියාම එතකොට වස්තුව එකක්. වස්තුවේ ඡායාව තව එකක්. ඒක ਸਰවඥාන්සේ සාමාන්‍යයෙන් පෙන්වන්නේ වස්තුව රූපයක් විදිහට පෙන්නනවා. ඒ වස්තුවෙන් වටන ඡායාවට රූප සංඥා කියලා කියනවා. ඉතින් ඒ රූපේ සහ රූප සංඥා දෙක අතර සම්බන්ධතාවයක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. අපිට පුළුවන් වුණොත් වෙලාවක රූපේ නොපෙනී කියලා රූප සංඥාව පේන. එහෙම නැත්නම් පුද්ගලයා රූපේ නැහැ, යාගේ හේවණල්ල පේන. අපි චිත්‍රපටියක් බලන. චිත්‍රපටිය බලන ඕක තමයි පේන්නේ. ඉතින් අපිට චිත්‍රපටිය බලන ඕක චිත්‍රපටිය ඇත්තක් විදිහට පේන්නේ. කොල්ලෙක් ඉන්නවා කෙල්ලෙක් ඉන්නවා කොල්ල කෙල්ල වටේ මල් ගහක් වටේ කරනකොට දුෂ්ටයා පැත්ත කියලා බලාගෙන ඉන්නවා ඒක දුෂ්ට කොල්ල කියලා දුෂ්ටයාට ගහනවා ආ ඒකෝட ශෝකාන්තය නැත්නම් කොල්ලයි කෙල්ලයි අසාද වදිනකොට ඔන්න සුඛාන්තය අපිට තේරෙන්නේ නැහැ නේ අපි බලන්නේ මේ ඡායා ටිකක් කියලා අපිට පේන්නේ ඒකේ කාන්තියම දර්ශනයක් කියලා නේ වගේ රූපේ ගෙවිලා ඒ රූප සංඥා පෙන්නකොට අපි ඉන්නේ චිත්‍රපටි ශාලාවක අන්ධකාරයක මේ කොහෙන්දෝ එන ආලෝක කිරණයක් මතින් තමයි අපි මේ කතන්දරේ ගොතාගෙන තියෙන්නේ. අධ්‍යක්ෂකට වැඩිය අපි චිත්‍රපටි අධ්‍යක්ෂණය කරන්න කියලා තේරුම් ගන්නවා කියන එක චිත්‍රපටි අධ්‍යක්ෂක කැමති නැහැ. අපි මේ චිත්‍රපටියක ඉන්න වෙලාවේදී චිත්‍රපටයක් බලනවා කියලා දැනනවනම් චිත්‍රපටිය රස විඳින්න බෑ. මත් වෙන්න ඕන. අන්නේ මත් වීම නැති කරන්න බුදුරජාණන් වහන්සේ මේ විලාසිලා යන්නේ කියලා. රූපේ රූප සංඥා එලා අන්තිමට තමයි රූපය ගෙවිලා ගිහිල්ලා නෑ කියන මට්ටමටපත් කරනවා. පත් කරාට පස්සේ අපිට අපේ චේතනාවලට මොකද මේක හොඳ දෙයක් කියලා බාරගනීද නරක දෙයක් කියලා බාරගන්න. මේ මේ පෙනිපෙනී තිබුණ දේ දැන් නැති වෙනවා. ආයතිකකින් පේනවා. ආය නැති වෙනවා. ආයතිකකින් පේනවා. ආනෝය தත්තට ගිහාම දැන් හඳ පායලා තියෙනවා. සම්පූර්ණ දැන් මේ වෙලාව වෙනකොට හඳ පායලා ඇති. නමුත් බලාවකුලින් බැහැලා දැන් වහිනවා. ඉතින් අපිට පේනවා දැන් හඳ නැහැ කියලා. නමුත් මේ හඳට වැඩිය කොච්චර බල්ලහින්ද බලාකුළු තියෙන්නේ. බලාකුළු වලින් ඇති වෙන වරුසාව හඳ වහන්න බෑ. හඳ වැහෙන්නේ පොළොවේ හිටලා බැලුවොත් විතරයි. ආශාන්තරාට ගිහලා බැලුවොත් දැන්වත් හඳ පායලා තියෙනවා. ඉතින් අපි කියන්නේ හඳ හඳ නැහැ. හඳ නැති උනායි. නමුත් ඒක තියෙන වෙනම තැනක. ඒක වැහුම් කරලා තියෙන මේ අන්ධකාර වලාකුළු තියෙන බොහෝම පාත අපිට මේ දෙක වෙන් කරගන්න බැරි වෙච්චාම අපි හඳ නැහැ කියනා වගේ අපි පැහැදිලිවම ලියන කොලයක් අරගෙන මට ආනාපානෙ නොපෙනී ගියා. නොදැනී ගියයි කියලා. කියන්නේ ආනාපානෙ රූපෙ නැති වෙලා නෙවෙයි වේදනාව නැති වෙලා සංඥාව නැති වෙලා. ආනාපානෙ රූපෙ නැති වෙලා රූපෙ සිවුණාට පස්සේ ඒක විඳින්න නැතුණාට පස්සේ ඒක හඳුනා ගන්න බැරි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා යම් වෙලාවක වස්තුවට සම්බන්ධ වේදනා සහ සංඥා නැතිවීම අපේ හිත සාහසික වාර්තා කරන වස්තුව නැති උනායි කියලා. මේ තමයි සංඥාවකේ තියෙන භයානක ඒ වගේ මේ නැවත සංඥා දීපු ගමන් ආයේ වස්තුව ඇති උනායි කියලා හිතනවා. උපාවට කියනවා නම් අපි චිත්‍රපටිගත කරපු ඒ චිත්‍රපටියක් පෙන්නකොට නලුනුලිය ඉන්න වගේ අපට පේනවා. ඒ චිත්‍රපටියේ සංඥාව නැති වුණාට නලු නිලු නැතුණා වගේ. නමුත් මේ චිත්‍රපටිය අවුරුදු ගානකට ඉස්සලා චිත්‍රගත කරපු එකක්. දැන් මෙතන නලු නිලු නැහැ. දැන් තියෙන්නේ මායාව විතරයි. දැන් තියෙන්නේ සංඥාව විතරයි. ආන්න මේක දැකලා අපි මේ ඇත්තටම නලු නිලිය දැක්කත් එතනක් තියෙන හොල්මනක් උමුත් ඉන්නේ සම්පූර්ණ ඇඳගෙන. උමුත් ඉන්නේ සම්පූර්ණ වේශ නිරූපණය කරගෙන. වැස්සට ආවුනොත් අනු නලු නිලියෝ නලු බට්ටෝ බවටපත් වෙනවා. වැස්සට ආහුනේ නැත්තම් තමයි නලු නිලි. නිකන් හරි මේ වැස්සකට ඇදලා දැම්මනම් ඔය එකෙත් දෙන්නේ ගන්න දෙයක් නෑ. එතනත් ඉන්න රංගපෑම. එතකොට ඇත්ත නලුව. එතකොට ඡායාවේ මොකද්ද වෙන්නේ? ආන්නේ වගේ මේ නලු නිලියෝ කියන එකත් මේ අපේ ගෙදර අල්ලපු අල්ලපු ඇටේ ඉන්න අමාරු සයියා වගේ මිනිස්සෙක් තමයි. එන්ට වෙනවම නළුව කියලා જાතියක් මිනිහෙක් බෙදලා උන් ඇඳලා ඉන්නේ. ඊට පස්සේ ඇඳපෙකේ ඡායාව තමයි ඔය බලන්නේ කියලා මෙන්න මේ තුන වෙන්කලා දැක්ගත්තට පස්සේ පේනවා අපි වාගේ අම්මන මරි මෝඩ තකතිරු જાතිය සල්ලි වීලක් මේව බලනවනේ. රවට්ට ගන්න හැටි. එතකොට පේනවා අපිට මේ රූපේ ගත්තත් සිව්මුණත් සූක්ෂම අතිසූක්ෂම විලා නොදැන්න මට්ටමට ගියත් මෙන්න මෙහෙම තේරුම් ගන්න උත්සාහ කරමු මොකද්ද විඥාණය මේකෙදි කරන්නේ කියලා. විඥාණය කරන්නේ මේ එකම වස්තුවේ පේන අවස්ථාව සහ නොපෙනෙන අවස්ථාව රූපී අවස්ථාව සහ අරූපී අවස්ථාව අතර දෙකට රිංගලා රූපෙට වැඩිය අරූපය හොඳයි කියනවා නැත්නම් අරූපෙට වැඩිය රූපය හොඳයි කියනවා. ඒකල ගැටුමක් ඇති කරනවා. ඒ ගැටුම තුලින් රාජ්‍ය බලයක් ඇති කරන එක තමයි විඥාණය කරන්නේ. ඒ නිසා කෙනෙක්ගෙන් ඇහුවොත් මේ ගොරෝසු ආනාපාන කියනකොටද හොඳට සතිය සිද්ධ වෙන්නේ නැත්නම් ඊටාම ශියුම් ආනාපාන කියනකොට සතිය සිද්ධ වෙන්නේ කියලා කෙනෙක් කියනවා ශියුම් ආනාපාන කියලා. එයා අරූපෙට ප්‍රිය කෙනා. එතකොට එයා රූපේනකොට හිතනවා භාවනා කැඩලා ඉන්නේ. තව කෙනෙක් කියනවා නෑ නෑ මට හොඳට භාවනා සිද්ධ වෙන්නේ රූපේ පේනකොට රූපේ පේන්නේ නැත්නම් භාවනා කැඩෙනවා. එයා අරූපෙට වෛර කරනවා රූපෙට කැමති වෙනවා. දැන් කවදා හරි මේ දෙක මැදින් අනවශ්‍ය විදියට දෙකට බෙදලා ආණ්ඩු කරන මේ විඥානීය කෘත්‍ය දැක ගන්න නම් විඥානේ කොහොමද එක්කෙනෙකුට රූපේ හොඳයි කියලා කියනවා අරූපෙට වෛර කරනවා. තව කෙනෙක් අරූපේ හොඳයි කියනවා රූපෙට වෛර කරනවා. මෙන්න මේ දෙකේදී එක්කනතුලත් මේක වෙන්න පුළුවන්. මෙන්න මේ දෙකේදී රූපෙති වුණත් හොඳයි අරූපෙති වුණත් හොඳයි දෙකටම සමහිත આવොත් විඥාණයට මොකද වෙන්නේ? රූපේ තිබුණත් කමක් නැති විචාවයි. අරූපේ තිබුණත් කමක් නැති විචාවයි කියලා දෙකතම පක්ෂග්‍රාහී වෙන්නේ නැතුව ඒකට බුදුජානක පාවිච්චි කරන නොසැලෙන මනස, తాදී මනස, උපේක්ෂා. මෙන්න උපේක්ෂා දාපු ගමන් රූප අරූප දෙක අතර ගැටුම හරහා සිදුවෙන යුද්ධ නැති වෙලා දෙකට සමහිත. මේක ලේසි නෑ. මේක මේ කාමයේ ඉන්න කෙනෙකුට හිතා ගන්නවත් බෑ. තාම සංඥාවට ආපු කෙනාට තාම නීවරණත් එක්ක රණ්ඩු වෙන එක නම් හිතා ගන්නත් බෑ. රූපේ තාම සියුම් කරගන්න බැරි කරන හිතා ගන්නත් බෑ. සියුම් වෙලා ඊටාම නැති තැනටපත් වෙලා ඒකට ආස කරන එක නම් හිතා ගන්නත් බෑ. නෑ ඒක ඉස්සෙල්ලා තියෙන රූපේ තමයි හොඳ කියලා ඉන්න එක නම් හිතා ගන්නත් බෑ. රූප තිබුණත් එකයි නැති වුණත් එකයි මේ දෙකම භාවනාව තුළ එක පරියන්කයක් තුල දහස් හැරයක් විතර යහට මහට අනේක කනා ගැන පොඩ්ඩක් හිතන්න. මේ රූප නෑ පේනවා ආය රූප වෙනවා. ආය රූප නෑ කියනවා ආය රූප. නැත්තම් එකපාර කන පන්නේ නැති වෙනවා ආය යමතු වෙනවා. ආය නැති වෙනවා ආය මතු වෙනවා. මෙන්න මේ දෙකම ලක්ෂ වාරයක් කරලා හරියට බුදුරජාණන් වහන්සේ පෙන්න විදිහට මෙතන මේ විඥානයේ විසින් මේ දෙක දෙකට බෙදාන කරන මේ රණ්ඩුව දැකලා ඔය දෙකතම කැමැත්තකුත් නැතුව අකමැත්තකුත් නැතුව ලාභේ වුණත් පාඩු වුණත් යසස වුණත්, අයස වුණත්, සැප වුණත්, දුක වුණත් ආදී වශයෙන් අෂ්ටෝක ධර්මයේ කම්පා නොවන හිතකින් තමයි මෙතෙන් දැන් ගැලවෙන්න පුළුවන් කියන එක බුදුජානසී ලෝකෙ පහළ වෙනකන් රූප ධාන අරූප ධාන තගත්ත කාටවත් කරගන්න බැරි වුණා. ඒ මොකද මේ රූප අරූප ධාන වල තාරාතිරම් බලලා එකට අරකට වැඩිය ප්‍රිය කරන ගතිය තමයි ඊතර කියන කොක්ක. මේ කොක්ක දිගාරිද්ද. කොක දිගාරින්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් අපි මේ සම්මා දිට්ඨිය මුල් කරගෙන යන්නේ. ඒකෙදි මතක් කරලා තියෙන මේ සම්මා දිට්ඨියට යනකොට එයා තුළ සති ඉන්ද්‍රිය, සති බලය, සති වොජ්ජංගය, සති මාර්ගංග තියෙන මේ සේරම වැඩිලා තියෙනවා. වැඩිලා අරමුණ තියෙනකොට සතිය තියෙනවා අරමුණ නැතිනකොට සතිය නැහැ. නැත්නම් අරමුණ නැති වෙනකොට තියෙන සතිය හොඳයි. අරමුණ තියෙනකොට සතිය හොඳ නැහැ ආදි වශයෙන් කියන මේ සතියෙම මට්ටම් දෙක මතු කරලා දීලා ඒ දෙකම පිළිබඳව විවේකීව බලන්න පුළුවන්. විවේකනේ බොහොම ඒක තිබුණත් හොඳයි මේක තිබුණත් හොඳයි. විරාගීව බලන්න පුළුවන්. නැති එකමයි ඉල්ලන්න ඕනේ ඇති එක නෑ කියනවා හෝ ඇති එකම ඉල්ලන්න ඕනේ නැති එක නැතුව මෙන්න විවේක නිශ්චිතාන් විරාග නිශ්චිතාන් නිරෝධ නිශ්චිතාන් ඔස්සග්ග පරිණාම මේ ඇති වෙච්ච தত্ত্ব දෙකම දෙකෙන් එකකට වැඩි ඡන්දයක් නොදී මේ දෙකටම සමහිත මේ දෙකටම උපේක්ෂාව මේ දෙකටම තියෙන මේ සමව බලන ගතියට බුදුහාමුදුරෝ දෙන වචනේ తాදී ගුණය తాදී ගුණය කියලා කියන්නේ නොසලෙන මනසයි අකින්චඤ්ඤායතනෙ කියලා කිසිත් නැති උනත් නේව සංඥා නාසඤ්ඤායතනෙ කියලා සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති දෙක ආවත් මේ දෙකම මනස විකාර දෙකක් විතරයි. මේ එකකටවත් එකට වෙලි ලොක් කරන්නේ නැතුව මේ දෙක දිහා සමසේ බලන්න නම් කියනවා දෙක අතර සංසන්දනය කරන්න යන්නත් එපා අරුතදී මෝ හොඳයි කියන්න යන්නත් එපා ඒ කරන චේතනාව බලලා චේතනාවෙන් කියන මේ පාහර ගතිය දකින්නේ. ඒක තමයි විඥාණයට දෙන්න පුළුවන් නොකවුට් ෂොට් එක. ඒක තමයි විඥාණයට දෙන්න පුළුවන් නොකවුට් වෙන්න ගහන තියෙන තැන අපේ චේතනා විඥානයේ මේ විඥානයේ සේවකයා කල්ැතුව ගිහිල්ලා චේතනා කරනවා. අනේ මට මොකක්වත් නැති අරමුණ ලැබේවා. අනේ මට ආනපන තියෙන අරමුණ ලැබේවා කියලා අපි নানা ආකාර චේතනා කරනවා. ඒ චේතනා හරහා අපි නැති එකට කැමති එච්චනකට නැති එක නොලැබුණොත් දුකයි. ඇති එකට කැමති එච්චනකට ඇති එක නොලැබුණොත් දුකයි. ඒ නිසා මේ දෙකට මේ චේතනාව හරහා මේ දෙක දෙකට බෙදලා ආණ්ඩු කරන්න යන ගමන විඥාණය මේකට පොහොර දෙන හැටි දැක ගන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට එයාට තේරෙනවා මේක බුදුහාමුදුරන්ට මට කරලා දෙන්න බෑ. මම්ම මෙතෙන් යනකම් භාවනාව ගෙනියලා මේක ලක්ෂ කෝටි වාරයක් වෙන්න ඇරලා මේ දෙකටම සමහිත වෙනකම් භාවනා කරනවා කියන එක සාමාන්‍ය ලෝකෙ මෙන්නේ නෝන්ජල්කමක් විදියට. රස අඳුරන නැති තත්යක් විදියට. තාරාතිරමක් තේරුම් කරගන්න බැරි ඔලොමොට්ටලකමක් විදියට තේරෙනවා. ඉතින් ඒක නිසා අර කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය කියන තැනට මේකට කිට්ටු කරන්න බෑ. සමත සම්මාදිට්ඨියෙන් කරන මේකට කිට්ටු කරන්න බෑ. විපස්සනා සම්මාදිට්ඨියෙන් කරන මේකට කිට්ටු කරන්න බෑ. මාර්ග සම්මාදිට යනකොට අම්මා හොඳයි කිව්වත් කරදී තාත්තා හොඳයි කිව්වත් කරදී ඉනිසා නංගියේ මල්ලියේ පවසමින් දෙන්නම හොඳේ කියා කියලා අරමුණු ඇති සමාධියත් හොඳයි නැති සමාධියත් හොඳයි ඔය දෙන්න ගැටෙන්න එපා මම ඔය දෙන්නටම එක විදියට සලකනවා මල්ලියේ ඔහොම නොකරන් අම්මාට දෙතනියේ කිරි දුන්නේ අපි දෙන්නා. කියන දෙයක් දුන්නෙත් අපි දෙන්නාට බුදුන් වදින ලෙස වැඳපන් අම්මාට කියලා තියෙන ඔය දෙන්නට සමසේ සලකපු දවසේ තේරෙනවා සංසාරේ කවදාකවත් මේම දෙල්ලමක් නම් කරලා නැහැ කියලා. අපි සංසාරේ හැම වෙලාවෙම පූර්ව නිගමන නැතුව අරක වේවා මේක නොවේවා මේක ප්‍රිය විපයෝග දුක්ඛ මේක අප්‍රිය සම්පයෝග දුක්ඛ කියලානේ අනානාහිදී දැන් ප්‍රිය විප්‍රයෝගයකොත් නෑ අප්‍රිය සම්ප්‍රයෝගික නෑ දෙකටම සමහිත දෙනවා නම් ඒ කෙනා චේතනා පිළිබඳව පුදුමාකාර උපේක්ෂාවක් ඇති කරනවා. චේතනා තියෙන තාක්කල් දෙන දෙකට බෙදලා රණ්ඩු කරනවා. විඥානයේ තියෙන තාක්කල් ඒ රණ්ඩු හරහා වාසිය ලබනවා. දැන් සුද්ධ ලංකාවට කියුවේ ස්ප්ලිට් ඇන්ඩ් රූල් කියන එකනේ. දෙකට බෙදලා දෙන්න ගැටපු ගමන් ඉවරයි. දැන් සුද්ධට ඉස්සරනේ අපේ විඥානය ඕක පටන් ගත්තේ. යුද්ධයට බැන්නට. දැන් ඇමරිකාවත් කරන්න ওই දෙල්ලමනේ. දෙපළ මිනිස්සු අපි ගස්සනවා. ශීක් මුස්ලිම් සහ ශියා මුස්ලිම් දෙකොල්ල ගට්ටනවා. ගැටපුවාම ඇමරිකාව පැත්තක ඉඳලා කුට්ටිය කඩා ගන්නවා. ඉතින් මේ දෙල්ලම කරන දෙකට බෙදුනොත් නේ අපි දෙකොල්ල සමතුලිතව මොකද වෙන්නේ? ඒ ඇමරිකාව මොන සින්දුව දැම්මත් අපි සමගියෙන් ඉමු. කියන එකයි නැති එකයි හදා බෙදාගෙන කම කිව්වට පස්සේ කාටවත් කුට්ටි කඩන්න බෑ. නමුත් අපේ තියෙන්නේ මම ඉස්තෙන් දඟලන ගතිය, මාන්නක්කාර ගතිය, තෘෂ්ණාව නිසා අපි හිතනවා අරයට තාම ආනපන සිවුම් වෙලා විතරයි මන්නම් ගියා නැතිම නැති තැනට යනකොට ඒ නිසා එයා ඉන්නේ පහළ පන්තියේ මම ඉන්නේ ඉහළ පන්තියේ කියලා හිතාගන්න. අර පන්තිය කියනවා අරයා කිච්චන අරයා අක්ෂණ ඉන්න මොකක්ද හින ගහලා මට නම් ටිකක් තියනවා කියලා මෙයා මේ පැත්තේ ආඩන. අයියෝ. මේ මාන්නේ හරහා මේ මමයා ඉස්සර වීම හරහා මේ තෘෂ්ණාව හරහා මේ ආසන්නයට ගිහිල්ලත් තාම මාර්ග ඥානෙ පහළ වෙලා නැහැ. තාම ඵල ඥානයක් පහළ වෙලා නැහැ. එතනදී මේ මෙතෙක් වෙලා ඇතිවෙච්ච මේ සම්මා දිට්ඨිය සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්ඛා කියලා බුදුහාමුදුර කියනවා. දැන් ඇති එතෙක් ඇතිවෙච්ච සම්මා දිට්ඨිය තාමත් ආශ්‍රව සහිතයි. තාමත් එකේ ආශ්‍රව තියෙනවා අරමුණ නැති සමාධිය හෝ අරමුණ ඇති සමාධිය. අරමුණු නැති සතිය හෝ අරමුණු ඇති සතිය කියලා ওই දෙක අතර තාම එකට ප්‍රමණාපයි අරකට වැළිය. පුඤ්ඤ භාගයයි අයතන මේක වැඩි පිං කියන තැනක් අතන අඩු පිං කියන තැනක් කියලා මම හිතහදනවා. උපදි වේපක්කා මේ කොයි එකෙන්ද වැඩියෙන් මට භව සම්පatti ලැබෙන්නේ? මට කොයි එකෙන්ද ඉක්මනට දිවි ලෝක යන්න පුළුවන් වෙන්නේ? මට කොයි එකෙන්ද මේ කාම සම්පatti ලැබෙන්න හදන්නේ කියලා මේ ඒ දෙක තාරාතිරම් මනින තාක්කල් තියෙන සම්මාදියට කියලා කියනවා සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්ඛා. උපදි විපාක දෙන්න දෙනවා. කවදා හරි මෙහාට තේරුනොත් මේ දෙකට සමහිත දාන්න කියපුවාම අරියා අනාසවා ලෝකුත්තරා මග්ගන්ධා. එතකොට ඒ ආර්ය தත්ත්වයටපත් වෙනවා ආශ්‍රව නැහැ. අරකට වැඩි මේක හොඳයි මේකට වැඩි අරක හොඳයි නෑ දෙකටම සමහිත අනාශව ලෝකුත්තර මාර්ගංගයක් වඩපත් වෙනවා. ඉතින් කවදද මේක සිද්ධ වෙන්නේ කියලා පරියන්කේදී වෙනවද සක්මනේදී සිද්ධ වෙනවද? එදින්දා වැඩද සිද්ධ වෙනවද කියන එක කාටවත් කියන්න බෑ. හැබැයි එතෙන්ට යන්න ඉස්සලා වැඩ රාජකාරී ගොඩාක් සම්පූර්ණ කරන්න ඕනේ. සම්පූර්ණ කරලා අර ආරම්භක යෝග අවතරය ළඟ තියෙන අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීමේ ගතියේ තා සූක්ෂම තැනකට යනවා. ගිහිල්ලා අරමුණ තියෙන සමාධියයි නැති සමාධියයි සමානයි. අරමුණ තියෙන සතියයි නැති සතියයි සමානයි. දෙකටම සමහිත දාන්න ඔය සමාධි වික අධ්‍යක්ෂකු නැති කෙනෙකුට කරලා දෙන්නන්න බෑනේ. දෙකම ඇති කරන්න ඕනේ. එතකොට මේ සමාධියට කියනවා අනිමිත්ත සමාධිය. නිමිත්තක් ඇති සහ නිමිත්තක් නැති. ඒක විමුක්ති මුඛය. ඒක නිවන් දොරටුවක්. ඒ නිසා යෝගාවචරය ඒක ඇති කරන්න උත්සාහ කරන්න ඕනේ. මුලින් මුලින් මුලින් මුලින් මේ මාර්ග සම්මා දිට්ඨියේදී අනිමිත්ත தත්ත්වය හොඳටම ඇති කරගන්න. ඒ කියන්නේ අරමුණ ගෙවම් කරන හැටි දැනගන්න ඕනේ. ඒකට කියනවා ක්ෂය කිරීම, වැය කිරීම, නිරෝධය, පොස්සක්ක පරිණාමය. කරලා කරලා කරලා ඒකට යම් ආශාවක් තියෙනවනම් ඒකත් තැලවා. සියල්ල ගෙවම් කරමින් ලබන අනිමිත්‍ය සමාධියක්, අනිමිත්‍ය සතියක් ඇති වෙනවනම් ඒක විශේෂය හෝ නිමිත්ත සමාධියට වඩා මේක හොඳයි කියලා හිතනනම් ඒත් මිච්ඡාදිත්‍යයක් තියෙනවා. ඒත් චේතනාවක් තියෙනවා. ඒත් විඥානයේ දෙකට බෙදලා ආණ්ඩු කරන ගතියක තියෙනවා. ඉතින් මේ යෝගාවචර උත්සාහ කරනවා මෙතෙක් කල් අපේ සමීකරණයට අවශ්‍ය අත්‍යවශ්‍ය පළුව තමයි යමක් නැති තත්ත්වයට යන්නේ. ඒක අපි දැකලා නැහැ. මොකද නිත්‍ය සංඥාව නිසා. සුඛ සංඥාව නිසා. සුභ සංඥාව නිසා. ආත්ම සංඥාව නිසා. දැන් පේනවා මේ තිබිච්ච අරමුණ භාවනා කර කර ඉන්නකොට ගිවි ගෙවි යනවා. ඒක තමයි මේකට තියෙන විකල්පේ. නමුත් ඒ විකල්පයටවත් මේ අරමුණ ඇති සමාධියත් එක්ක ශසඳලා ගැටිලා උරුට්ටු වෙලා ආරය දිනනවා මෙයා දිනනවා කියන තාක් අපි ඉන්නේ ලෞකික මේ සම්මාදිකේ. ඒකට කියනවා ශාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්. ඒක ලොකු පිනක් ඇති කරලා දෙනවා. නමුත් නිවන නැහැ. කවදා හෝ මේ දෙක සමව බලන්න ගිය දවසේ ඔන්න ආර්ය භාෂාව තේරෙනවා. ආර්යයන් වහන්සේලා කියන්නේ කවුද කියලා දාන්න. ආර්ය ව්‍යවහාරයේ දාන්න. මේ දෙකටම සමහිත කරනකොට මට මාවත් නැති වෙනවා. තමන්න තමන්වත් නැහැ. විනිශ්චයකාරයා නැති උසාවියක් එනවා. හැබැයි නඩුත් නැහැ. විනිශ්චයකාරයා නැහැ. අවශ්‍ය නැහැ නඩුත් නැහැ. නඩු තියෙන තාක්කල් විනිශ්චයකාරයා ලොකු ලාභ සත්කාර ලබනවා. ඉතින් මේ නිසා අපි සාමය කියන එක ඇති විඤ්ඤාය නැති විඤ්ඤාය ගෑණි මිනිහයි පැවිදිච්ච එක නැති එකනයි මේ සියලු දෙනාට සාමෙන් ජීවත් වෙන්න පුළුවන්. තාරාතිරම් අවශ්‍ය නැහැ. තාරාතිරම් දෙන්න තමයි අපේ හිත තතමන්නේ. නමුත් මේ ඔක්කොම ගෙවෙන තැනටනේ manussකම කියන්නේ. අපිට මේ තාරාතිරම් තියෙන තාක්කල් manussකම නැහැ කියලා තේරෙන්නේ මේ තාරාතිරම් හොයන තාක්කල් අපි අමනුස්සයි. අපි ළඟ මහා අමන ගති පහල වෙනවා. තීසං ගති පහල වෙනවා. ඔය මොන තරම් රජ වුණත් බුදුහාමුදුරුවෝ මිනිස්සෙක් නේ. උන්වහන්සේට අන්තිබුත් නැහැ. මොකක්වත් තිබුණේ නැහැ. උන්වහන්සේ අපිට කිසි පැකිලීමක් නැතුව කියන උඹලටත් මේක කරන්න පුළුවන්. අපි කියන අම්මෝ බෑ. අපි ගෙවල් දොරවල් ඉන්නේ අපි දස අකුසල් කරනවා, පස්පව් කරනවා. අනේ ස්වාමීන් වහන්සේ අපි බුදු මෛත්‍රී බුදු ආමරේ නිකන් ඉන්න ඔබ වහන්සේ ඉස්සල බස්ස කියන්නේ අපි අන්තිම බස්ස ගෙන්නම් කියලා අපි විහිං පල්. අපිට මතක නැහැ මේ ලැබිලා තියෙන මනුස්සකම. ඒක නිසා මේ චේතනා පහල කරනවායි කියලා කියන්නේ ඒක ඊටාම සියුම් தත්වේ තමයි අරමුණක් ඇති කියන්න පුළුවන් නැති කියන්න පුළුවන්. නැත්නම් සංඥා කරන්න පුළුවන් සංඥා කරන්න බැරි. විඳින්න පුළුවන් විඳින්න බැරි තත්වයක් ඇතිදී මේ චේතනාවට ඉස්සරහට පැනලා නටන්න දෙන්න එපා. නැතුවොත් එයා වාසියක් අරගෙන අපි අමාරු විලාන. නමුත් මෙන්න මෙහෙම දෙයක් ත්‍රිපිටකේ සඳහන් වෙලා තියෙනවා. ඒක කොහොම මේකට සම්බන්ධ කරයි දන්නේ. බුදුජානනාංශයේ සඳහන් කරලා තියෙනවා සංස්කාර අතර සකස් කළ දේවල් අතර අන්තිම සියුම් සකස් කිරීම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක ස්වභාවික එකක් නෙවෙයි. බුදුහාමුදුර සකස් කරපු එකක්. හැබැයි ඒක නැතුව ඔතෙන්ද යන්න බෑ. හැබැයි ඒකත් විසි කරන්න ඕනේ. ඒකත් විසි කරන්න වෙනවා. ඉතින් උගෝ දෙනෙක් හිටනවා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තල්කොළයක ලියලා සුරේක ගැට ගහගෙන අතේ බැඳගෙන හිටියොත් නිවන් දකිනවා. නැත්නම් පපුවේ පච්ච කොටා ගත්තේ සම්මා ආදිත්‍ය සම්මා සංකප්ප කියලා නිවන් පච්ච කොටා ගත්තොත් නිවන් දකි කියලා. නෑ ඒකත් සංස්කාරයක්. ඊටාම සිව් සංස්කාර නමුත් ඒකත් අතහරින්න නැතුව නිවනට යන්න බෑ. හරියට කියනවා නම් මේ අත්‍යවශ්‍යයෙන් තියාගත්ත මේ අරමුණ 100 100ක් ගෙවා දමලා ගෙවා දමු තත්ත්වෙට මනාප වෙන්නත් එපා තියෙන තත්ත්වෙට මනාප තත්ත්වෙ වෙන්නත් එපා නමුත් ගෙවා ගෙවා දමන தත්වෙට යන්නේ නැතුව අපිට මේ සමීකරණය ලියන්න බෑ. ඒ නිසා කියනවා එතෙන්දී අනකන් ගෙවා දමන தත්වෙ කෙලවර කරගෙන ඵලයක්. එතෙන් ගියාට පස්සේ ඒකට පයින්ඩයක් යනපන්. දැන් මේ පල්ලයට අපි තියෙන චිත්‍ර දැකලා තියෙනවා. ওই චිත්‍රය ඔක තමයි කියන්නේ. කන්න උඩට යන්න හොඳ ඉනිමකක් බඳගෙන ගිහලා උඩට ගිහලා ඉනිමකට පයින්නවා. කැඩිච්ච හිමන් කැල්ල දාම තීරව කට්ටිය පේන්නේ පේන්නේ බලන්නේ නැහැ ඒකට. මොකද ඒක දැක්කොත් එimhe පෙකිනි වල කැපෙන් ගියා වගේනේ බොක්කේ ඉඳන්දි පෙකිනි වල කැපිච්චාම මොකද වෙන්නේ? බබා ගප්සා ඒක. අපිට වෙලා තියෙන්නේ ඉනි මඟ ස්ටේන්ලස් ස්ටීල් වලින් දා ගන්න පුළුවන් නම් ගෙදර ගිහිල්ලා ඉන්න භාවනා කරන ගමන් ඊමේල් එකක් යවා ගන්න තියෙනවනම් සෙල් ෆෝන් එකෙන් කතා කරන්න තියෙනවනම් පත්තරේ බලන්න තියෙනවනම් උඩට ගිහිල්ලා පයින් ගහන්න යන්න ඉස්සලම නිවන් දැක්කවා. යන්න ඉස්සලම නිවන් දැක්කා වගේ එක්කෙනෙක් නිවන් දකිනවා දෙවන්න අනාගාම වෙනවා අනිත් තුන් දෙනාම එතනම මැරෙනවා. ඉතින් යන්න ඉස්සෙල්ලා ඒගොල්ලෝ ඒකට ලෑස්ති. ඉතින් මේක විකිනේ කියලා හිතනද පොලේ දැම්මොත් එහෙම මෙන්න මේ බඩුවක් තියනවා ගන්න දෙන්න කිව්වොත් එහෙම ගනින්ද කට්ටිය. මේ කන්දක් කියනවා අප මේ කන්ද උඩට යන්න ස්ටේන්ලස් ස්ටීල් ඉදිමගක් හදනවා. නැත්නම් ලිෆ්ට් එකක් හදනවා කිව්වොත් නම් මම දන්නවා ඔක්කොම සම්මාදම් දෙනවා. කන්දක් තියෙන උඩට යන්න තියෙන ඉනිමග්ගෙන් ගිහිල්ලා පයින් ගහනවා. ඒකට කිව්වොත් එහෙම අම්මෝ තෝ වාගේ නාස්තික දිට්ඨියේ තෝ වාගේ විනාශකේ තෝ වාගේ රසනාඳුරණකේ කියලා අනිවාර්යයෙන් බයිනවනේ. බුදුහාමුදුර කොච්චර බැනුම් අහන්නද උඩ. තමයි මේ යන්න පුළුවන් ඉහළම තැන්න ගිහිල්ලා ඒක උදේ පාන්දර හෙළන කෙලපිඩක් වගේ. විෂිකල්ලා දාන්න පුළුවන් නම් ඒකට තමයි උත්තර දානෙ කියලා කියන්නේ. ඒ නිසා බුදුජානකේ දාණයට පාවිච්චි කරන වචන ටිකම නිවනට පාවිච්චි කරනවා ඡාගෝ, පටිනිස්සග්ගෝ, මුච්චි, අනාලයෝ. ඉන්දියාප්පන් දාණය දුන්නත් ඒක කියන්නේ ඡාගෝ ත්‍යාගය. පටිනිස්සග්ගෝ කාලය ඇතහැරීම. අනාලයෝ ආලේන අර පැහැරපීම. මුච්චි විදීම. මේ තමන්ගේ චේතනාව අතහැරීමට කියනවා ඡාග පටිනිස්සග්ග මුත්‍ති අනාලයෝ තමන්ගේ චේතන අතහැරීම කියලා කියන්නේ මම ආයනේ අතහැරීම. ඒක කියන මාන්නේ අතහැරීම. තෘෂ්ණාව අතහැරෙනවා ස්වභාව සංසිද්ධියට විවෘත වෙනවා. එතකොට විඥාණයට දෙකට බෙදලා අරක හොඳයි මේක හොඳයි අරක නරකයි මේක නරකයි කියලා මේ කරන උරුට්ටුව නතර වෙන තැනට ගියාට පස්සේ බුදුජානනාංශය සඳහන් කරලා තිනවා ඒක මාර මාර ප්‍රමෝහණං කියලා මායя මත් වෙනවා. මායя දිනන්නේ අපි අතර උරුට්ටුව තියෙනකන් තමයි. අපි අතර පංගු බේරුව, නිල නිකාය ભેදය, ભેද තියෙන තාක්කල් මායя දිනනවා. සියල්ලම ශූන්‍යයි, සියල්ලම තුච්ඡයි, සියල්ලම රිතයි අනාත්මයි කියලා ගත්තට පස්සේ තුච්ච රිත්ත අනාත්ම ශූන්‍ය සම්පරතෝ தත්ත්වේ තේරුම් ගන්නද මම මෙහෙම එකක් කියන්නම් ඉතින් ඔයගොල්ලෝ බණින්න ඉඳී තියෙනවා මට කරන්න දෙයක් නැහැ මේකෙන් හරි තේරුම් ගන්නවා මම ඊට දවසක් සුබෝධාරාමේ ගියාට පස්සේ ඒක අම්පිලි රාහුල ස්වාමීන් වහන්සේ වැඩ හිටියා ඒ ස්වාමීන්වහන්සේ මට කාමරේට යන ගමන් මම ඒකට ගිහියා මහත්තු මේ මුළු සංසාරයෙන් බලු බෙට්ටක් වගේ මහත්තු මේකේ මුල හොඳයි මැද නරකයි කියන දෙයක් නැහැ නේ පෙත්ත හො පොත්ත හොඳයි මැද හොඳයි කියන්නේ නෑ සමස්තෙම තුච්චන රිත්තන ඔකේ මන්ට මුල් කෑල්ල මට දීපන් කියලා ඉල්ලයිද අපි ඔය පිටපැත්ත සෞත්වි ගඳ ගන්නවා මැද කෑල්ල දීපන් කියලා ඉල්ලයිද අපි මේ මේ බෙත්තෙත් මොකක් හරි කෑල්ලක් හොඳයි කියලා හිතලානේ මේ රණ්ඩුව කියන්නේ මේක නිකම්ම නිකන් තුච්ච වූ රිත් වූ ශූන්‍ය වූ අනාත්ම වූ පරතෝදයක් බව දන්නවනම් අපි එක එකාට නියව ගනීද තෝ තෝ තෝ තෝ අර පළ මේක ගන් මේක ගන් කියලා මොනොඩ කියලා ගන්නේ ඒකේ තියෙන තුච්ච වෙච්ච දෙයක්, රිත්ත කිච්ච දෙයක්, අනාත්ම වූ දෙයක්, ශූන්‍ය වූ දෙයක්, අනුන්ගේ දෙයක්. මේ ඉන්නකම් ලැබිච්ච මේ මනුස්සාත්ම භාවයවත් වර්තමාන මොහොතේ අපි ඉන්න බැරි මොකද අපට අතීතයේ වෙච්ච දේවල්, අනාගතයේ වෙච්ච දේවල්, ආරය මොකද කරන්නේ, අතන මොකද වෙන්නේ කියලා මේ හොඳ කෑල්ල ගන්න හදන එකනේ. මේ වැඩි කුට්ටිය කඩා ගන්න තියෙන ආශාවනේ කියන්නේ ලැබෙන ඕනම දෙයක් පිළිගන්න මට්ටමට ගියා නම් චේතනා කරන්න ඕනකමක් ඉන්නේ නැහැ. පැමිණිච්ච ඕන දෙයකට හැඩ ගැහෙන්න පුළුවන් කියන විශ්වාසය ආවනම් අරුට ඉස්සෙල්ලා මම දූගෙන යන්න ඕන කියන එකක් නැහැ. අර කෑල්ල මට ඕන කියන එකක් නැහැ. පැමිණි දුක් පැණි රහයි. එහෙම නැත්නම් කලකල ලබා උපන් හැටියට බබා හම්බු වෙයි. ඒකේ තතමන්න දෙයක් නැහැ කියලා ඒ බාර ගන්න ගියාට පස්සේ ලැබෙන සාන්තිය සම්පූර්ණම අකමක දමලා තියෙන මේ විඥානයේ කට්ට කයි දාටික් කන් නිසා. ඒෂා භාවනා කරලා කරලා ලැබෙන උතුම්ම ශ්‍රේෂ්ඨම කුසල ශ්‍රේෂ්ඨම ඥාන, ශ්‍රේෂ්ඨම ධ්‍යාන, ශ්‍රේෂ්ඨ මාර්ගඵල එහෙම අතහැරලා දාන්න පුළුවන් නම් ඒ මනුස්සයාට මායාවෙන්වත් මායයටවත් අල්ලන්න බෑ මේ මනුස්සයා. අපිට මේ භෞතික ලෝකයේ තියෙන මේ ලබාගත් තාන්න මාන වල හැදෙට පදක් අම්පිත්තල බොත්තම් කඩුගත්තාන දීලා නම්බුනහම දීමෙන් අඳන ඇඳිල්ල දිහා බලනකොට කාඩ්බෝඩ් දොතුන් අඳ පළඳලා රජකම් කරන්න හදනවා වගේ. එතකොට කෝ බුදුහාමුදුරන් දැන මේ සියලුම ඥාන සහිත සියලුම කර්මඥතාඥාන සහිතකට කවුරුත් ඉන්නවද නිකමට හිතනවද බුදුහාමුදුරන් නම්බුනාමයක් දෙන්න පුළුවන් එකෙක් මේ జగත්තලේ ඉන්නවා කිය. ඒක බුදුහාමුදුරට උඩින් ඉන්න බෑ එහෙනම්. මේ සියල්ලම සහිත සියලු සර්වඥතාඥාන තිබ්බට මොනම නම්බුනාමයක්වත් බුදුරන්සෙන් බෑ. ඒ නිසා බුදුහාමුදුරම දාගත්ත නම්බුනාම ටිකක් අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචර සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තර පුරිස ධම්ම සාර්ථි සත්තා දේවංශා බුද්ධෝ බගා. මොක කාටවත් හිතන්න බෑ. අපි ජීවත් වෙන්නෙම මේ නම්බුනාන ලාභ සත්කාර සිලෝක සඳහා. ඒ හැම එකකීම වෙන්නේ උරුට්ටුවක්, ගැටුමක්, තාරාතිරමක්. මෙන්න මේ තාරාතිරමට තමයි දේශපාලනය කියලා කියන්නේ. තන්නේ කර දේශපාලනඥයා කරන්නේ මේ දෙය අතර ගැටුමක් ඇති කරලා වාසිය ලබන එකයි. ඒක නිසා බුරුවෙන් පන්දිස්වාංශ කියනවා යම් විදියකට යම් ආකාරයකට මේ මාවරා එහෙම නැත්නම් මේ හොරමුලේ නායකයා අල්ලගෙන හොරකම් කරපු යුණුයි අතරමැදි වෙච්ච යුණුයි මහවරයි කියලා උසාවියට ගියාට පස්සේ මහවරා ප්‍රකාශ කරාට මං කද්දාකවත් හොරකමක් කරලා නැහැ. මං කද්දාකවත් සත්‍යක් මරලා නැහැ කියලා විනිශ්චය බරපතලම දඬුවම දෙන්නේ ෆස්ට් කල්ප්‍රිට් මහවරාට. හොරකම් කරන්න ඕනේ නැහැ. ඒක භයානක දේ තමයි හොරකම් කිරීමට උපදෙස් දීපේක. ඔපිනියන් දීපේක. එනිසා රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පංච උපාදානස්කන්ධවල බරපතලම වැඩිකාර තමයි විඥානේ. අපි මේ භාවනා කරනකොට අපි කතා කරන්නේ විඥානේ කතා කරන එක තමයි. යම් කිසි කෙනෙක් හිතුවනම් මම මේ මේ දේ ලබලා තියෙනවා කියලා එයා විඥාණයට කාඩ්බෝඩ් ඔක්කන පළඳලා වැඩ කරන්නයි හදාන්නේ. ඔක්කොම මතක තියාගෙන ඉන්න මෙයා කරන හරියක් කරන බොරු. ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ කීපවචනත්වයන් භාවනාදී මොන්න තරම් මට්ටමක් හම්බුණා. භාවනා කළා නිවන් දැක්කත් අව탁සිරු කරන්න කිව්වා කිසි පැකිලීමක් නැතු. ඕක බොරුවක් වෙන්න පුළුවන් කියලා කිව්වට කතාකත් වැරදින්නේ නැහැ. ඇත්තනම් ඒක ඒක ඔප්පු කරයි. මේ හම්බෙච්ච ගමන් ඕක බදාන උටුන්නක් දාගෙන දගලන්න යනවයි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මාන. භාවනාදී බුදුරජාණන්සේ කියන ඔක නැවත නැවතත් කරලා බලන්න. නැවත නැවතත් අනුපස්සනා කරලා බලන්න. විපස්සනා කරලා බලන්න කොච්චර උරගාල බැලුවත් හඳුන් කොටයක් කොච්චර කොට කොටා බැලුවත් සුවඳ එනවා මිසක් හඳුන් කොටේට හානියක් වෙන්නේ නැහැ. පිටිපොත්තේ හඳුන් මේ තෙල් ගාපු කොටයකට නම් ඇතුළට කොටන්න කොටන්න සුවඳ නැති වෙනවා. මේක එහෙම උඟුත් වෙන්නේ නැහැ නිසා තමන් යම් ප්‍රමාණයකට දානමය කුසල කර්මයක් කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය අනුව කරලා තියෙනවා ඒකම නැවත නැවත කරන්න. දැන් යම් ප්‍රමාණයකට සීලයක් සමාදන් වෙලා තියෙනවා හොඳන් වෙලා තියෙනවනම් ආනිසංස අපට ඕනේ නැවත නැවත කරන්න. යම් ආකාරයක සමාධියක් ඇතිලා තියෙනවා ඒක නැවත නැවත කරන්න. විපස්සනා තියෙන එකට තේරෙනවා පළවෙනි දවසේ කරපු දාන දෙවෙනි දවසේ ප්‍රාණ සමාන නැහැ. පළවෙනි දවසේ රකින්න සීලය දෙවෙනි සීලය සමාන නැහැ. පළවෙනි දවසේ විඳපු සමාජයේ දෙවෙනි දවසට සමාන නෑ. ඒ නිසා මේ සීලය කියලා ඉස්තිර එකක් නෑ. දානය කියලා ඉස්තිර එකක් නෑ. සමාධි කියලා ඉස්තිර එකක් නෑ. ඒක පෙරලෙන සුළුයි. විපරිණාමයටපත් වෙන සුළුයි. ඇති වෙන නැති වෙන தත්ත්වයටපත් වෙන සුළුයි. ඒකේ පුද්ගලයාට විචි නම්බු අවනම්බුවක් නෙවෙයි. අපි මෙතෙක්කල් දාන සීල භාවනා කරේ නිත්‍ය සංඥාවෙන්. විපස්සනා කරාට පස්සේ අනිච්ච සංඥාවෙන් බැලුවයි කියලා දීප දානේ ලකුණු කැපෙන්නේ නැහැ. ඒකට විපස්සනා කුසලයක් එකතු වෙනවා. ඉතින් මේක බුද්ධ ආගමත් එක්ක කරන්න බෑ. ආගම කියලා කියන්නේ මේක ඉගෙන ගන්නවට විරුද්ධ ධර්මයක්. බුද්ධ ධර්ම ඉගෙන ගන්නවට විරුද්ධ භාවයේ තියෙන්නේ බුද්ධ ආගමේ. ඒකෙන් ඔබ මේ දාන දුන්නොත් ඔබ අනිවාර්යයෙන්ම දිවි ලෝකට යනවා කියලා දැම්මම සාතියක් දෙනවා අතට. ඒකල පිටි එකක් ලියනවා ගහලා. හරි. ඉතින් ඊට පස්සේ ආයෙකට පුරම් පාරම්භාගෙන ඉඳ ගියාම එතන ඉඳලම අකුසල් සස් කරනවා. මොන සීල රැක්කත් මොන සමාධිය රැක්කත් මේවා ඉෂ්චිත සාරව උතුණු බලෙන් දේවල් නෙවෙයි ඒමත් ඉඳගෙන ඊට වඩා සීලකට යන්න. ඒමත් ඉඳගෙන ඊට වඩා සමාධිකට යන්න. ඒමත් ඉඳලා ඊට වඩා ප්‍රඥාවට යන්න ගියාම දවසක මේ ශාසවා පුඤ්ඤ භාග්‍යා උපති වේපක්ඛා කියන මේ සම්මා දිට්ඨිය නැත්නම් දිට්ඨි ඕගය ditthi ආශවය අරියා අනාශවා ලෝකුත්තරාමග්ගවගා කියන පැත්තට පෙරලෙනකොට මම යන්නේ. පාටි දාන්න කවුරක්වත් නැහැ. සිද්ධ වෙන දේ සිද්ධ වෙනවා. ඒ වේගය ඕපනයික. ධර්මයේ කියන ඕපනයික ගුණයක් එnde ende ende ඒ තැනට යනවා. ඒ නිසා අපි ඒකට සාක්ෂිකාරයක් විතරයි. අපි සාක්ෂාත් කරනකොට බුද්ධ විදින්න කෙනෙක් නැහැ එතන. බුද්ධ විදින මිනිස්සයා එන තමයි මමයා එයා ඉන්න තාක්කල් මේක එකක් තමයි තියෙන්නේ. එයා පුළුවන් තරම් තෝරනවා. මේක නැති වේකට එනකොට මම යගේ තියෙන ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග ආකාර නිමිති නැති වේගන යනකොට දැනෙන්නේ කොහොමද දන්නවද අසහනය අඩුවීමක් වශයෙන් ආතතිය අඩුවීමක් වශයෙන් මම යා වැඩි වෙන්න වැඩි වෙන්න මාන්නේ වැඩි වෙන්න වැඩි වෙන්න තෘෂ්ණාව වැඩි වෙන්න වැඩි වෙන්න අසහන ගතිය වැඩි වෙනවා ආතති ගතිය වැඩි. ඕකට මේ සයිකියාට්‍රිස්ලා අරගෙන හරි ඇනස්තීසියා දීලා හරි හරියන්නේ නැහැ. කොයි එක දුන්නත් තව අශානේ වැඩි කරනවා මිසක් නැත්තම් පස්සට දාලා වැඩි එකක් දෙනවා මිසක් තමන්න මේ ඇවිල්ලා තියෙන කෙලේශයක් නිසා මේ කෙලේශයේ තණ්හාමාන දිච්චි අපි ඒක දැකලා ඒක නැති කරන්න කටයුතු කෙරුවොත් අපිට කෙලේශේ වැඩි වෙන බවක් තේරෙයි. ඒක ස්වභාවිකයි. නමුත් ඒක හරහා ගිහිලා කරන්න පුළුවන්. ඒක නිසා යම්ම චේතනාවක් කරනවා නම් ඒ තණ්හාමාන දිටි ඇතුව බුදුජානනාංශේ සඳහන් කරලා තියෙනවා මිච්ඡා දිට්ඨිය තියෙන භයානකම මිච්ඡා දිට්ඨිකස බික්වේ පුරුෂ පුද්ගලස්ස යංච කායකම්මං යතා දිට්ඨං සමත්තං සමාදින්නා මේ මිච්ඡා දෘෂ්ටිය කියන මේ නිත්‍ය සංඥාවෙන් ඉඳගෙන කෙනා යම්ම කායික කෘත්‍යයක් කරනවා නම් ඒ මිච්ඡා දිට්ඨිය සමාදන් වෙලා ඒකේ ගිලිලා යම්ම වචනයක් කතා කරනවා නම් ඒ මිත්‍යා දිට්ඨියෙන් දෙමිලා පෙඟිලා යම්ම මනෝ කර්මයක් කරනවා විත්‍යාජිතේ පෙඟිලා කෙනලා ඒකේ ඒකාන්තේ මේකන හැම චේතනාවක්ම හැම ප්‍රාර්ථනාවක්ම හැම ප්‍රණිදියක්ම හැම සංස්කාරයක්ම අනිත්‍යය අකන්තය දුක්ඛාය අහිතාය සංවත් අනිවාර්යයෙන්ම යට අහිං පිංස හිකි දුක පිංස හිකිනවා කොහොමද කියනනම් චිත්ත ලැබුවටයක් හරි කරවිලටයක් හරි කොහොඹටයක් හරි හිතෙව්වොත් යවුරා ගන්නෙම පොලේ තියෙන චිත්ත රසය. දෙන්නෙම චිත්ත ඵලයක්. කවදා හෝ සම්මාදිටියක් ඇති වුණා නම් ඒක නයි සම්මාදිටිය සමාදන් වෙලා වචන ක්‍රියාවක් කරනවනම් වචනයක් කතා කරනවනම් හිතවිල්ලක් හිතනවනම් ආත හිත සුව කාන්ත සුඛ එළවන සුළු පළගෙන දෙනවා. අපි මේ සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨි වසංගලා මේ මූණිච්ඡාව කරන්න ගිහිල්ලා එහෙනම් මේ රූපලාවන්‍යයක් එක කරන්න ගියාට පස්සේ අපි කරන්නේ තවදුරටත් සම්මාදිට්ඨි වෙනුවට මිච්ඡාදිට්ඨිය පෝරදාන්න. ඒක හිතන්න එපා. අබුද්ධෝත්පාද කාලෙක අපිට සතමලා භාවනා කරන්න පුළුවන් දෙයක් කියලා. බුද්ධෝත්පාද කාලෙක හරි කමන්න අපි භාවනා කරනකොට ඔය සා ගැඹුරක් එතන මේ තාවිසද මහා හොර කණ්ඩායම. ඒකේ මුල් එක ඔය වටේ ඉන්න පුංචි පුංචි හෙන්චයියෝ ටික අල්ලන්න පුළුවන් කියලා. අල්ලන්න නැතුවත් බෑ. අල්ලගෙන අල්ලගෙන අල්ලගෙන අල්ලගෙන ඒක දිගටම යා මම නිවැරදි කාර්යයා කියන එක දිගටම කියනවා. ඒ නිසා බුරුම ස්වාමීන් වහන්සේ කියනවා උසාවියේදී යම් වෙලාවක වැරදිකාරයෙක් සභාව විශ්රුපිට නිවැරදිකාරයෙක් කියලා. ඒක ඔප්පු කරලා පෙන්නන්න නැතුව ඔබ නිවැරදිකාරයා නෙවෙයි කියන එක නඩුකාරයා කිව්වොත් ඔබ බොරුව කරන්නේ මම මගේ බලතල යොදලා ඔබ වැරදි කාර්යයක් කරනවා කියලා කිව්වොත් ඌ අනිවාර්යයෙන්ම ඇපීල් උසාවියට යනවා. ඌ ඇපීල් කරනවා. දැන් හොඳම වැඩේ තමයි උසාවියේදීම එයාටම ඔප්පු කරන්න ඕනේ. මේ මේ මේ සාක්ෂිය අනුව ඔබ වැරදි කාර්යයක් කියලා එයා ප්‍රකාශ කරොත් උසාවියේදී. අනේ කරුකට යුතු අනේ උගත් විනිශ්චකාරතුමනි මම මෙතෙක් වේලා කරපු වැරදි වලටත් මගේ පව්වටත් මට සමා වෙන්න මමයි වැරදිකාරයා කියලා කිව්වොත් ආයෙ යන්න බෑ පිල්ලුසාවිය. ඒ නිසා ඥම් ඥානයක් පහළ වුණා නම් සමාධියක් ආවන ඒකම ඒක කියනකම් Taman සාක්ෂි දෙන්න යන්න එපා. Taman ඒකට යෝජනා ඉස්සර කරන්න යන්නේ කියන්නේ නෑ නෑ නෑ බෝ කියන හරියක් බොරු කියන ඔබට ඔන්න බොප්පු කරපන්. අපි පැනලා දෙන්න ගියොත් එහෙම වැරදිකාරය හරි නිවැරදිකාරය කියලා එයා අපිල් කෝට් එකට යනවා. ඇපිල් කෝට්ටයක් නැති වෙන්නේ එතනම නඩුව හමාර කරන්න ඇති වෙච්ච දේ නැවත නැති වෙනවා. සාක්ෂි ඉවර වෙනකම් අහන්න. ආපු දවසේ නෝන මිනිහා දන ගහලා කියනවා උගත් විනිශ්චයකාරතුමනි මට දෙන්න තියෙන අඩුම දඬුවම දෙන්න මම වැරදි කාර්යයක් කියලා. ඉල්ලනවා අනිවාර්යයෙන්ම ඉල්ලනවා. අන්න එතෙන් එනකන් නිකන් බොරු සෝබන කරන්න යන්න එපා. මේ මනස දෙන්න ලනු කණ්ඩ යන්න එපා. මේක නැවත නැතු උරගා බැලුවයි කියලා තමන්ගේ ඥාන වලට අව탁සීරුවක් වෙන්නේ නැහැ. සමාජයට අව탁සීරුවක් වෙන්නේ නැහැ. සතිය තව තවත් යොක නැහැ. ඇත්තටම වෙන්නේ ඒක තව තව සහතික වෙන එක. එන්නේ මේ ශක්තිය අපි තියාගෙන මේ දෘෂ්ටිය තියාගෙන මේ කල්පනා කියන භාවනා කරනවා නම් අපිට මේ සඳහා අවශ්‍ය කරන්නා වූ අඩුම කැඩුම ක්‍රම විදි අනන්තවත් අපි ගාව තියෙනවා. ඒ සාන්නේ දෘෂ්ටි කෝණය හදාගත්තම ඒකට කියනවා සම්මා දිට්ඨිය කියලා. අනිවාර්යයෙන්ම යට යන සම්මා සංකප්ප හැදෙනවා. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව හැදෙනවා. එතකොට යායාමයේ සතිය සමාධිය එනවා. ඒ නිසා ඒක කවුරුත් ගැන විශ්වාස කරන්න එපා. අපි ළඟ තියෙන උපකරණ ටික ඇති. ඒක නැවත නැවත ගන්න. නැවත නැවත පිය උලන්. උලනකොට උනකොට මේක තීක්‍ර වෙනවා මිසක් මට දැනුවමදී කියලා හිතන්න එපා. මට මේ කාගරේ ආශිර්වාදයක් ඕනයි කියලා හිතන්න එපා. මට මේක බුද්ධ මෛත්‍රී බුද්ධ සාසනයට ලේසියෙන් හම්බ වෙයි කියලා හිතන්න එපා. මේ ධානා කට්ටියත් එක්ක අහුවෙච්චම රැල්ලට අහුවෙලා මාත් ගහගෙන යයි කියලා හිතන්න එපා. ඒ බොරු පොයි මේකේ නෑ. ඔය කියන එකම නැවත නැවත කරන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා ධර්ම දේශනාවලියත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතනින් අපර කරනවා. ශිරු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.